අපි දේශනාව සිදු කරමින් ඉඳලා නතර කරන්න තියෙන්නේ මේ උත්සාහය ඇති අයට විතරයි බාගිතුමාස මේ වගේ ගැඹුරු සූත්‍ර දේශනා කළේ කියන කාරණාව අපි සිහිපත් කරමින් තමයි නතර කළේ. උත්සාහය ඇති අය කියන්නේ මේ ධර්ම කාරණාව ප්‍රගුණ කරන්න මහත් වූ උත්සාහය දරනවා නම් යම් කෙනෙක් ගැඹුරු ධර්ම කරුණු අවබෝධ කරගන්න වීර්යය වඩනවා නම් යම් කෙනෙක් ගැඹුරු ධර්ම කරුණු අවබෝධ කරගෙන සසනින් මිදෙන්න අපි උත්සාහ ගන්නවා නම් ආමිය උත්සාහ කරන දකින කුජලයා වෙනුවෙන් මේ වගේ ගැඹුරු දේශනාවක් භාග්‍යතුන් වහන්සේ සිදු කරපු බව අපි සිහිපත් කරලා තියෙනවා. ඊළඟට අපි සිහිපත් කරන්නේ මේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් පිළිබඳ. පිළිතුර අපි සිහිපත් කළා සතේ අපිට දෂ්ට කළු. ඒ කාරණාව අපිට ඉවසන්න පුළුවන්. මధుරේ විදර්ශ කළොත් කොහොම ඉවසනවද? ඊට වඩා දරුවේ සර්පේ විදර්ශ කළොත්. ඒක අපිට ඉවසන්න පුළුවන් සර්පේ විදර්ශ කළොත්. ඊළඟට මිනිස්සෙක් අපිට බණිනකොට සමහරවිට කෙනෙක් බොහොම සර්වපෞරුෂයෙන් කියන බණිනවා. අපිට කේ කියන්න පුළුවන්. මට දැනගන්න කමක් නැහැ. නිර්පරාධ වෙන එක තමයි ඉවසන්න බැරි කියලා සමහරවිට කියනවා. මගේ වැරද්දට බැන්නා. මගේ නිවැරද්දට බැන්නා. ඒ දෙකම ඉවසන්න මට කොහොම බැලුවත් කමක් නෑ. මම වැරදි කරලා බැලුවත් කමක් නෑ. වැරදි නොකර බැලුවත් කමක් නෑ. කොහොමත් මම එයාගේ චෝදනා බාරගන්නේ බාරගන්නේ. වැරදි කරලා බලනවා නම් ඒ සිල් සංද පුළුවන් වෙන්න ඕනේ. වැරදි නොකර ඒත් බලනවා නම් ඒ සිල් සංද පුළුවන් වෙන්න ඕනේ. ආන් ඒ පුද්ගලයා තමයි මේ ඉවසීමෙන් ප්‍රණීණය කලේ කෙලස් ප්‍රණීණය කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඉවසන්න බැරි වුණොත් ඉවසන්න බැරි නිසා ඇතිවෙන කෙලස් ප්‍රමාණය තේරෙනවා. යම් කෙනෙක් අපිට යෝජනා කරනකොට අපිට කේන්ද්‍රයෙන් අපි කෑ ගහන්න ගත්තොත් අපිට ඇති වෙන්නේ කෙලෙස්. ඉවසුවා නම් මේ කෙලෙස් ටික ඇති වෙන්නේ නැහැ. ඉවසන්න බැරි වෙච්ච නිසා තමයි අලුතෙන් කෙලෙස් ප්‍රමාණය ඇති වෙන්නේ. එහෙමනම් ඒ කුජලයාගේ දෝෂාරෝපණය මම ඉවසගන්න කියනවා. මට ඉවසීමක් නැති වුනහම ඇති වෙන කෙලෙස් ප්‍රමාණය ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ආ මේ නිසා අලුතෙන් කෙලෙස් එකතු කරන්නේ නැතුව තියෙන කෙලස් ප්‍රහීණය කරන්න උත්සාහ කරන පිරිසක් නම් අපි මේ අනිත් සියලුම දේවල් ඉවසාම ප්‍රහීණය කරන්න වෙනවා ඒවා. ඒක සාර්ථකව දස්ක කරගෙන ඉවසන්න පුළුවන් වෙනවා. මදලු දස්ක කරගෙන ඉවසන්න පුළුවන් වෙනවා. අනිත් අයගේ ඇනුම් බැනුම් ගැරවුම් වලට ලක් වෙන ගොඩේ ඉවසන්න පුළුවන්කම තියෙනවා. ඒ ඉවසනවා කියන්නේ තමන්ගේ පරාජය ඒක නිවටකමක් ඒක බය අඩුකමක් නෙමෙයි ඒක මගේ ප්‍රඥාවන්තය හැමදාම හැමදාම කල්පනා කරනවා. ඕම් කෙලස් රැස් කරද්දී මම කෙලස් රැස් කරන්නේ නැතුව වාසය කරනවා කියලා සතුටුපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ දේශනා කරනවා වාග්යනාශනේ තමන්ට යම් අපහසුතාවයක් ඇති වුණොත් වේදනාවක් ඇති වුණොත් කොයි වගේ වේදනාවක්ද ශරීරයේ තියෙනා වූ කටුක වූ තියුණු වූ වේදනාව විඳසන්නේ කියලා දේශනා කටුක වූ වේදනාවක් ඊටම තිවුණු වේදනාවක් කියනකොට ඒක ඉවසන්න කියන දේශනා කරනවා. ඒ කටුක වූ තිවුණු රළු වූ කාණේ විරුද්ධ කරන්නා වූ තරම් වේදනාවක් ආවත් පුළුවන් නම් ඉවසන්න පුදු කරන්න කියලා දැන් මගේ අන යයිද කියලා හිතන මේ වේදනාව ඒකත් ඉවසගෙන ඉන්න. ඒකට උදාහරණයක් තියෙනවා අපි අටුවක් කතාව. මේ අපේ රටේ සිද්ධ වෙච්ච දෙයක්. සිතුල්පල්ගේ වාසය කරපු එක වයසක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට බඩේ මරනවා කියන්නේ. බඩට වාතය පිළිගන්න. හරි වේදනාව. සාමනීර ආයතනලා මට මේ වගේ උදාර වාදයක් තියෙනවා. අර සාමනීර ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? සාමනීර ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔතන තමයි ගිහියාගේ දෙවිඳාගේ වෙනස ඇති කොහොමද උන්වහන්සේලා ඒක සංකේතය ස්වාමීන් යම් කිසි කෙනෙකුට වේදනාවක් ඇති වෙච්චාම ඒ වේදනාව සංසිඳව ගන්න පුළුවන් වෙයි කියලා කෑනවා. කෙන්දිරි කෑන උඩපයින් වේදනාව සංසිඳී කියලා. නමුත් පැවිද්දෝ වේදනාවක් ඇති වෙච්චාම විමසනවා. ඒතරේ වෙනස තියෙන්නේ ඒ නිසා. මේ ස්වාමීන් වහන්සේ කොච්චර ඉස්වා අන්තිමට බඩ පැලිලා බඩවැලෙන්නේ. බඩවැලෙන්නේ කියලා තමයි සාමාන්‍ය කතා කරන්නේ. කතා කරලා අහනවා ඉතින්ලා මම ඉවසුවා ඇද්ද මේ ඉවසීම නිසා ස්වාමීන් වහන්සේ මේ වෙනකොට වේදනාවම මෙනෙහි කරලා රහතන් වහන්සේ නමක් බොත්තපත් වෙනවා. කාණේම රහත් වෙලා තමයි යන්නේ මම විශ්වාසය කියලා. එහෙනම් ජීවිතේ විරුද්ධ කරන තරම් වේදනාවක් වුණත් ඉවසන්න ඊළඟට සඳහන් කරනවා මේ සාමාන්‍ය පුද්ගලයේ වේදනාව ඇති වුණාම කෑ ගහනවා පැවිද්දෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. මේ වේදනාව ඉවසන්න දරා ගන්නවා. ඒක තමයි පැවිදි ක්‍රමයේ ස්වභාවය කියන්නේ. ඊළඟට කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ඉවසපු තරම ප්‍රචලිත සඳහන් කළා විතරේ කියලා. බඩවැල් එළිය දානවත් මහසේ වේදනාවම මෙනෙහි කරලා මහසේ වෙනකොට පහත් වෙලා ඉන්නේ. අන්න ඒ නිසා මේ ප්‍රාණය නිරුද්ධ කරන තරම් වේදනාවක් ඇති මේක තමයි පිළිතුරේ මේ නිවරට යනවායි කියන වෙනස. අන්න ඒ කෑගහලා වේදනාව දරාගෙන ඉන්න දීනිකට නැත්නම් කෑගහලා ඉන්න වෙලාවේ නිවරට යන ඒ වේදනාව ඉවසන. ඒක සඳහන් කළා නිවරට යනවායි නිවර දුරන්නේ කියන වෙනස තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය ජීවිතේ අපිට අත්දැකීම් පුළුවන් නම් අපිට පුරුදු කරගන්න පුළුවන් නේ මම නිවරට යන්නේ කෙනෙක්. මටත් මේ වේදනාව එහෙමමයි නමුත් මම ඉවසනවා. බාගතුන් මහත් දේශනා කරලා තියෙන සංගරන් මම ඉවසනවා. ඒ ඉවසන සීමාව ඉක්මෝල වේදනාව දැනෙන්න පුළුවන්. ඒ තවත් වේදනාව දැනෙන්න පුළුවන් වේදනාව කොච්චර වේදනාව මැරෙන්නේ නැහැ කියලා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? ජීවිතේ විරුද්ධ වෙන තරම් වේදනාවක් ආවොත් ඒකත් ඉවසන්න. එහෙනම් මේ තියෙන වේදනාවෙන් මම මැරෙන්නේ මැරෙන්නේ නැත්තම් ඒක ජීවිතයේ නිරුද්ධ වෙන්නව, නැරෙන්නව ඒක ඉවසන්න ඕනේ කියලා අපි දැනගෙන තියෙනවා භාග්‍යතුමාස පැහැදිලි කරපු ආකාරයෙන්. සඳහන් කරනවා නම් සිහිය පවත්වන්න විශේෂ වෙලාවක් නැති නිසා හැම වෙලාවෙම සිහිය පැවැත්විය යුතුයි. අහවල් වෙලාවට සිහි තියෙන්න ඕනේ, අහවල් වෙලාවට නම් සිහි නැති වුණාට කමක් නැහැ කියලා එහෙම එකක් මේ ලෝකේ නැහැ. හැම වෙලාවෙම අපි කරන කටයුතු සතියේ යුක්තවම හැම වෙලාවෙම සිහිය යොමු කරන්නේ. සිහිය නැති හැම වෙලාවකම මොකද වෙන්නේ? සිහිය නැති හැම වෙලාවකම අපිට වෙන්නේ අකුසල කෙරේ. කෙලෙස් උපදිනේ. කගේ හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවා. සිහිය නැති හැම වෙලාවකම කෙලෙස් උපදිනවා කියන්නේ. අන්න ඒ සිහිය නැති වෙච්ච හැම තමයි කෙලෙස් උපදින දේවල් දිහා අපි බලාගෙන ඉන්නේ කෙලෙස් උපදින බව තේරෙන්නේ තේරෙන්නේ. කෙලෙස් ඇති වෙන දේවල් ගැන කල්පනා කරනවා. අපි මුලින්ම දේශනාව සඳහන් කළා කෙලෙස් ඇති වෙන දේවල් ගැන හිතන්න එපා. එහෙම දෙයක් හිතට ආවොත් වහාම ඒක දුරු කරගන්න. ඒ සිතුවිල්ල වහාම ප්‍රහාණය කරන්න මොකද මේක හිත ඇතුලේ තිබ්බ මේ කෙලෙස් හිත ඇතුලේ පැදෙන්න පටන් ගන්නවා. ඒකතරම අපිට ගීතයක් මතක් වුණා කියලා. ඒ ගීතය මතක් වෙනකොටම ඒ ගීතය පිළිබඳ සිතුවිල්ල ප්‍රහාණය කරගත්තේ නැත්නම් දන්නේ නැති ගීතේ දෙවියන්ට උපදිනකොටම ප්‍රකාශ කරන්න ඕනේ ඒක නැත්නම් දඩේ මෙතන කියවෙනවා. කියවුණා කියලා කියන්නේ අර්ථ වඩා දෙලි කෙලෙසය ඇති වුණා. සීලයේ කියන දඩේ මෙතේ කෙලෙසේ නිසා සිල්පදේ සිල් කරනවා කියන්නේ. ආනි කෙලෙස කියනකොටම ඒ කෙලෙස් ප්‍රහේණය කරගන්න ඕනේ සඳහන් කරනවා. ඒ සඳහා කරන වෙලාවෙ සිහියෙන් වාසය කරන්න ඕනේ. ඒ නිසා මේ හැම වෙලාවෙම හිත දියුණු කරන්න උත්සාහ කරන කෙනාට තමයි ඒ විදෙන්න ලැබෙන්නේ සඳහන් කරනවා. යලි හැම වෙලාවෙම සිහියෙන්ම ළඟින්නේ. සිහිය පවත්වන්න නම් උත්සාහ කරනවා. අපි කියන තමයි මේ සැසෙරින් මිදෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඇති වෙන කෙලස් ප්‍රමාණය අපි දන්නේ දවසකට නැති වෙච්ච කෙලස් ප්‍රමාණයට වඩා සිය දහස් ගණන් කෙලස් ඉපදිලා ඉපදිලා තියෙන්නේ නම් කෙලස් ඉපදිච්ච බව අපි දන්නේ අපි දන්නේ. අපි මේ විදිහට ඉවසීමෙන් ප්‍රහාණය කළ කෙලස් ප්‍රමාණය ඉවසීමෙන් ප්‍රහාණය කළ කෙලස් ප්‍රමාණයක් තියෙනවා. ආ ඒ ප්‍රමාණය ඉවසීමෙන්ම ප්‍රහාණය කරන්න ඕනේ කියන සඳහන් කරනවා. අත්ති ආසවා පරිවාසනා පහක් අත්වා. පස්වෙනි කාරණා. අත්ති ආසවා පරිවාසනා පහක් අත්වා. එහෙම කියන්නේ වර්ධනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය. මොකද වර්ධනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියන්නේ. එතන සඳහන් කරනවා මොනවද? කුලක් වූ ගොරේ මද කිපි කියන්නේ කුලක් පිච්ච ගොඩේ තියෙන දිහාට යනවා කැමතිත් නෑ බයයි. මද පිච්ච ඇතේ තියෙන දිහාට යන්න කැමතිත් නෑ බයයි. එහෙනම් මෙන්න මේ ප්‍රහාණය කළ යුතු කෙලෙස් කොයි විදිහට ප්‍රහාණය කරන්න කියලා දේශනා කරන්නේ. මෙන්න මේ අදාගාවට යන්න යම්සේ බයක් දක්වනවාද මේ කුලක් වූ ගොඩාගාවට යම්සේ බයක් දක්වනවාද ආන්වාගේ මේ කෙලෙස් පිළිබඳව වර්ජනය කිරීමක් කරන්නේ. දැන් යථාගාමී යනකොට වර්ධින කරනවා කියන්නේ යථාගාමී යනකොට පදක පිළේ. නැත්නම් මේ වෙලාවේ හරි දරුවෝ. ගුණාගාමී යන්නේ කුලප් වෙලා ඉන්නේ මේ වෙලාවට දරුවෝ. මේ යථාගාමී යන එක ගුණාගාමී යන එක එකම වර්ධනය කරලා තියෙනවා. ආ මේ වගේ තමයි මේ කෙලෙස් පිළිබඳව වර්ධනයක් අපි ගාම තියෙන්නේ මේ කෙලෙස් වලට ගියොත් මේ කෙලෙස් වලට බැඳුණොත් මට අපාය යන්න වෙනවා. මට දේශලෝක යන්න වෙනවා. මට අසුර ලෝකේ යන්න වෙනවා. මට මහා දුක් සසර විඳින්න වෙනවා කියලා ආන්නේ කෙලෙස් වර්ජනය කරන්න කියලා දේශනා කරනවා. අත්‍යංශවා පරිවර්ජන පහක් අබ්බා කියලා සඳහන් කරන්නේ ඒ නිසා. යම් කෙනෙක් යම් තැනක මේ හපන සුලකෙක් ඉන්නවා. යම් ගෙදරක හපන සුලකෙක් ඉන්නවනම් අපි ගෙදර තියන්නේ ගෙදරට ගිහලා කතා කරනවා. බලාගන්නලද කියලා අහනවා. ගෙදර කවුරුත් ඉන්නවද කියලා අහනවා. දැන් සුලකයා සරලව කක් සමන්ලා තියෙන එක දෙනවා. ඒකේ දරනම් අපි යන්නේ ඒක තමයි කියන සුළුකේ වෙනවා අපි කියන්නේ එක විවාද කරලා තියෙන වර්ජනය කරලා ඇයි සුළුකේ එහෙනම් ඒ සුළුකයට වඩා කෙලස් හරිම බලන්න සුළුකයට ඒ තරම් බලන්නකද කෙලස් ඊට වඩා ගොඩක් ගොඩක් බලන්න කරනවා වර්ජනය කිරීමේ ප්‍රාණය කලේ කෙලස් ප්‍රමාණය මේ සංසාරේ තියෙන එක අවබෝධ කරගෙන තේරුම් අරගෙන දැකලා දැනගෙන ඒ කෙලස් වර්ජනය කරලා ප්‍රහාණය කරන්නේ උත්සාහ කරනවා සඳහන් කරනවා අන්න ඒ වගේ අසුචි වල කුණු කාණෝ යක්ෂේ වාදනය කරනවා මේ කෙලෙස් දෙන්නේ වාදනය කරනවා මගේ කුණැතෙක් වර්ජනය කරන්න යම්සේද කුලක් කුණු ගොඩෙක් වර්ජනය කරන්න යම්සේද සැඩසලකෙක් වර්ජනය කරන්න යම්සේද අසුචි වල කුණු වල වර්ජනය කරන්න යම්සේද කටු සහිත ප්‍රදේශයක් වර්ජනය කරන්න යම්සේද ආදී විදිහට මේ කෙලෙස් වර්ජනය කරන්න ඕනේ සඳහන් කරනවා යමෙක් ඇසුරු කිරීමෙන් තමන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පහළට වැටෙනවා නම් යම් කුජලයේ ඇසුරු කරාම සීල සමාධි ප්‍රඥාවෙන් අපි පහළට වැටෙනවා ඉන්න මට්ටමින් වැටෙන්නේ පහළට නම් ආර්ථික කුජලයේ ඇසුරු කරන එක නතර කරන්න ඕනේ ඊළඟ සඳහන් කරනවා මෙතෙක් කළ හොඳ වැඩ කරන්න ඉඩ නොලැබෙනවා නම් තම ශ්‍රද්ධාවට හානියක් වෙනවා ඒ කුජලය ඇසුරු කිරීම නිසා ආර්ථියේ වහාම විසලෙන් දුරු කරගන්න. සීලයේ සමාධියේ ප්‍රඥාවට හානි වෙනවා. තමන් කරපු යහපත් කටයුතු වලට හානි වෙනවා. ඒ වගේම තමන්ගේ ශ්‍රද්ධාවටත් හානි වෙනවා. යමෙක් මේ මහාවීරගේ කුජලය හලාහල විෂක් වගේ බහැර කරනවා මේ දෙක සඳහන් කරනවා. මේ හලාහල විෂ කියන්නේ ඊටාම තාම දරු විෂ. අනේ හලාහල විෂ වගේ මේ මේ කුජලය දැනගන්න කියලා කියනවා අපේ සත්‍යාව විනාශ කරනවා. උදාහරණයක් ඒක සඳහන් කරනවා කුලක් වූ බොරෙක් මදිකුණු යටි ඡන්ද සුනකේ යම් කෙනෙක් වර්ජනය කරන්නේ නැද්ද? පාප මිත්‍රයන් සේවනය කිරීමක් කියන විදිහට වර්ජනය කරන්නේ. වර්ජනයෙන් ප්‍රහාණය කළ යුතු කොටස තමයි ඒක කවුද වර්ජනය කරන්න කියලා කියන්නේ පාප මිත්‍රයන් වර්ජනය කරන්න මොකද බොහෝ නිසා බොහෝ කෙනෙක් උපදිනවා මේ පාප මිත්‍රය කියන්නේ කවදාවත් අපි සුගතියට ගෙනියන කෙනෙක් නෙමෙයි හැම වෙලාවෙම අපි සුගතියට තමයි පාප මිත්‍රය අරගෙන අනේ නිසා උදේ හවස සදා කරනවා ප්‍රාර්ථනා කරනවා අපි හිමිනා පුණ්‍ය කම්මේ පිටමක් කරලා ප්‍රාර්ථනා කරන කොහොමද හිමිනා පුණ්‍ය කම්මේන මාමේ පාරස්මාන මේ කුසලයේ සිද්ධ කරගත්ත නිසා මේ කුසලයාගේ ආනිසංසයෙන් මා මේ බාල සමාධි මම කවදාවත් බාලයෝ ඇසුරු නැති වෙනවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ප්‍රාර්ථනා කර කර අපි බාලයෝම ඇසුරු කරනවා. ඒ කියන්නේ දැන් ආපහු සිහිය නැති තැනකට වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේ කරන කරුණ කියන්නේ සිහිය. සිහිය නෑ. පාඩම් කරගත්ත නිසා අනිත් අය කියන වැඩිච්ච නිසා වැඩි කියන්නේ ඉගෙනගත්ත නිසා බුදුන් වහන්සේලා ඉගෙන වෙලා දෙවියන්ට පින් දීලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධිනෝ සතන් සමාධිනෝ හෝතු යාව නිබ්බාන මට කවදාවත් බාල සමාධියක් නොවේවා සත්පුරුෂයන් ඇසුර කරන්න ලැබේවා එහෙම ප්‍රාර්ථනා කරනවා බාල සමාධිය නොවේවා ඉතින් එහෙම ප්‍රාර්ථනා කරුවට ප්‍රාර්ථනා කළ එළියට අවතරන්නේ තැනින්දලා ඇසුරු කරන්නේ කාවද? බාලයෝ තමයි ඇසුරු කරන්නේ. ඒකෝට බාලයෝ ප්‍රහාණය කරලා තියෙනවද අපි? ප්‍රතික්ෂේප කරලා වර්ධනය කරලා බාලය පැත්තක තියාගෙන ඉන්නව නැත්තම් මොකටද? මේ මිනිස්යාගේ ගන්න වැඩක් තියෙනවා. ඒ නිසා තරහ කරගෙන බෑ ඔය හිටපුවා. බෑක් අවශ්‍ය වෙන විතර කියනවා. හැබැයි මෙතන කියන්නේ නෑ. ඒකවත් ඇසුරු කරන්න එපා කියලා කියනවා. බාලයා කිසිම දෙයක් සඳහා එපා. වර්ජනය කරන්න වර්ජනය කරනම දාන්න. බාලයෙන් ඈත් වෙන්න කිව්ව කාගෙන් ඈත් වෙනවා වගේද අසූචි වලකින් ඈත් වෙනවා වගේ බාලයෙන් ඈත් වෙන්න. කුණු වලකින් ඈත් වෙනවා වගේ බාලයෙන් ඈත් වෙන්න. මොකද බාලය ලක්ෂණ කියලා අපිට අනිවාර්යයෙන්ම අනත්යක්ම අනත්යක්ම කරන බව සාර්ථකයි. ආ ඒ නිසා මේ ප්‍රාර්ථනාව විතරක් කෙරුවට වැඩක් නැහැ. අපි බාලයන් සහ වර්ජනය කරන්නේ ඒකවල බාලයන් ආශ්‍රය කරන්න අවසරයක් තියෙනවා. ඒ කොහොමද? ඔවුන්ට යහපත පෙන්වීම උදෙසා විසක් බාලයන් ගාවට යන්න පුළුවන්. ඔවුන්ට යහපතක් වෙන්න මඟ පෙන්වීම සඳහා බාලයන් ගාවට යන්න පුළුවන්. නැත්නම් ඔහු ලබුවා මගේ වැඩ කරගන්න ඉස්සරහ බාලයන් ගාවට යන්න හොඳ නිසා බාලයෝ කොහොමද හඳුනගන්නේ? බාලිය හඳුනා ගැනීම සඳහන් කරනවා. එතකොට අපිට බාලිය හඳුනා ගන්න බැහැ. කවුද බාලය? කවුද ඇතුළේ පොලිස් සංස්කෘතිය කියලා හොයාගන්න. බාලය පිළිබඳ විශේෂ විස්තර කරලා තියෙනවා වගකීම්නිකායේ බාල පඬිත කියන සූත්‍ර දේශනාව. බාලය කවුද? පඬිතයා කවුද? හැබැයි මේකට මේ බාලය කවුද වෙන්නේ නැද්ද? මෙහෙම හිතනම අපේ ඊගෙනෙක් ගැටලු කරන්න පුළුවන් මේ විදිහට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් සංසාරයෙන් එතර යන්න නම් ඒගොල්ලෝ ප්‍රහාණය කරන්න කිව්වනම් වර්ජනය කරන්න කිව්වනම් වර්ජනය කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඉතින් කර්ම කාලයක් සතර ඉඳනම යන්න තමයි සම්පන්න. කොහොමද බලය හඳුනාගන්නේ? සිතින් වැරදි කරනවා නම්, කයින් වැරදි කරනවා නම්, වචනේ වැරදි කරනවා නම්, ආන්හිමට කියනවා බාලය. එතකොට මේ මොන අකුසල් කරන්නේ? දස අකුසල්. කයෙන් කරන වැරදි තුනයි, හිතෙන් කරන වැරදි තුනයි, 6යි. වචනින් කරන වැඩි 4යි 10යි. මෙවන කියනවා දස කුසල් කියලා. යමෙන් දස කුසල් කරනවා නම් වාරෝගෙන් බැහැර වෙන්න කියලා. දැන් කොහේද අපිට නිවනට යන්න මෙච්චර පරක්කු දෙන්නේ කියලා. දැන් කල්පනා කරලා බලන්නකො මෙන්න මේකත් කිය බැහැර කරන්න පුළුවන්ද කියලා. බලහම සමහරවිට ගෙදර ඉන්නේ එහෙමයි. එහෙනම් බැහැර කරන්න බැහැර කරන්න කියනවා. බැහැර කරන්න කිව්වට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔක්කොම පාප මිත්‍රය මම ඔයගොල්ලෝගෙන් අයින් වෙලා ඉන්නවා කියලා කිව්ව සමහරලාට අපිට උමත්තක භාවයක් තියෙනවා කියලා හිතන්නේ හිතන්නේ. ආයෙකින්ද සංසාරේ කොච්චර කන්නේ ඒක නිසා නෙමෙයි ඒ පොඩි නිවන මෙච්චර පරක්කු. ආයෙ ඒ අයින්ද අපිට හරියට පවුල කරන්නේ දරුවෙක් නිසා කොච්චර පවුල කරන්න වෙනවද? දරුවෝ නිසා බොරු කියන්න වෙනවා. සමාජ දරුවෝ නිසා සතු මරන්න වෙනවා. දරුවෝ නිසා හොරකම් කරන්න වෙනවා. දරුවෝ නිසා මම කොල්ල කට වෙනවා. දරුවෝ නිසා කප්පිකක් කරන්න වෙනවා. නමුත් දැන් මේ මොනවද වෙලා තියෙන්නේ? කෙලෙස් වැඩිලා තියෙන්නේ. මේගොල්ලෝගේ මේ ඔක්කොම අපි කෙරුවා තමයි. නමුත් අන්තිමට අනේ මම මේ මගේ අම්ම තාත්තා අපායට යනවා කියන එකත් පැත්තකට තියා පොරකම් කරලත් මට කන්න බොරු කියලා මට කන්න දුන්නා. ඒ මේකල ඒගොල්ලෝ අපට සලකනවා. ඒගොල්ලෝ අපට සලකන්නේ නැති හින්දා ආයෙත් හිතේ දුකක් ඇති වෙනවා. මෙච්චර දේවල් වල විනිවිද කරලා අන්තිමට උඹලා අපි දෙන ඇහැ කරලා බලන්නේ නැහැ කියලා. දැන් කාටද හානි වෙනවා කියන්නේ? එදත් පව් කෙරුවා, මෙදත් දුකටපත් වෙනවා කියලා කියන්නේ ආයෙත් කෙලස් ප්‍රමාණයක්ම රැස් කරනවා. එහෙනම් මේ සංසාරෙ මෙච්චර දික්කීමේ තවත් එක හේතුව තමයි කෝපය. කෙසේ වෙතත් දේශනා කළේ බාහිර කොයි වගේ වාදිනේ කරන්නේද? කුලප් විශ්ය ගොඩක් වගේ මදක පිට්ටයක් වගේ, ඡන්දසලකෙක් වගේ, අසුචි වලක් වගේ, කුණු වලක් වගේ බාලයන් හැමදාම දුරු කරන්නේ. හම් වෙනවන සත්පුරුෂයෙක් විතරක් ඇසුරු කරන්නේ. බාලයා එක්ක ඇසුරකට යනවා නම් මොකටද? ඔහුට නිවන් මාර්ග හදලා දෙන්න විතරක් ඇසුරු කරනවා මිසක් වෙන මගේ ලාභයක් ප්‍රයෝජනයක් කම් බාලයා ඇසුරට ඕනේ ඕනෙම නෑ කියලා කල්පනා කරන්න ඕනේ. මෙන්න මේ ආශ්‍රය පිළිබඳව අනුත්තර නිකායේ තිකිනිපාතේ සූත්‍රයේ මෙහෙම දේශනාවක් කරලා තියෙනවා ආශ්‍රය තියෙනවා. Tamanට වඩා සීල, සමාධි, ප්‍රඥා ගුණයෙන් අඩු අය ආශ්‍රය කරන්නේ Tamanට වඩා සීල, සමාධි, ප්‍රඥා ගුණයෙන් අඩු අය ඇසුරු කරන්නේ. දැන් ඒකට අපිට අපි කියන ආපුතිය ආවරණය කරනවා. දැන් ආවර්ජනය කළා හිරුනේ මං ගාව කොච්චර සිල් තියෙනවද? මං ගාව මොන තරම් සමාධියක් තියෙනවද? මනගාව කොයි තරම් ප්‍රඥාවක් තියෙනවා. දැන් අපි මේක හොඳටම දැනගන්න ඉන්නේ යටිසය වගේ මට වඩා සීලයෙන් අඩු නම් එයා වර්ජනය මට වඩා සමාධියෙන් අඩු නම් එයා වර්ජනය මට වඩා ප්‍රඥාවෙන් දීන නම් එයා වර්ජනය එහෙම කාටද උපදේශනා එහෙම නැන්නේ දැන් මම දැනගන්න ඕනේ නැද්ද මගේ සීල කොච්චරද මගේ සමාධිය කොච්චරද මගේ ප්‍රඥාව කොච්චරද ඒක දැනගන්න ඕනේ නැත්නම් අර පුජ්‍යලවන්නේ කරන්නේ අන්න ඒක දැනගන්න ඕනේ. එහෙනම් තමන්ට තමන් පිළිබඳව ආවර්ජනය කරලා දීලම පාපකය පාපිත පාරි දුරු කරන ක්‍රමයක් මෙතන මෙතන තියෙනවා. ඊළඟ සඳහන් කරනවා ඇසුරු කරනවා නම් ඔහුගෙන් යමක් කරගන්න නෙමෙයි ඔහු යහපත කිරීම නිසා. ඒ කියන්නේ බාලය. බාලයෙන් ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ ඔහුගෙන් මඩ යමක් කරගන්න නෙමෙයි. මා විසින් ඔබට යහපත කිරීම සඳහා විතරක් ඒ වෙලාවට විතරක් කතා බහ කරලා ඇසුරු කරනවා. එතකොට Tamanට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පල්ලෙහා අය ඇසුරු කරන්න එපා කිව්වා. සමාන අය සහ Tamanට වඩා ඉහළින් වර්තනේ ඇසුරු කරන්න කියලා දේශනා කරනවා. Tamanට සමාන කෙනෙක් වෙත්නම් ඔහු ඇසුරු කරන්න. Tamanට වඩා විශස් කෙනෙක් වෙත්නම් ඔහු ඇසුරු කරන්න. අපි මේ විශ්වාස කරනවා Tamanට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන්න හම්බ වෙනවා නම් ඒක මේ දුකේ අසුරට හම්බ වෙන්නේ දුක්මතරක සමානයි. සමානට වඩා උසස් කෙනෙක් ඇසුරට ලැබෙනවා නම් ඒ ඇසුර හරියට දුක්මතරක වෙයි කියලා සඳහන් කරලා තියෙනවා. සමාන ඒ නිසා හැම වෙලාවෙම මේ ඇසුරු කරන අය පිළිබඳව ඇසුරු කරන අයගේ ගුණ යහපත්කම් පිළිබඳව ඇසුරු කරන අයගේ චර්යාවන් පිළිබඳව ඇසුරු කරන අයගේ හැසිරීම රටාව පිළිබඳව හොඳ අවබෝධයක් අපි විසින් අපි විසින් ලබා දෙන්න ඕනේ. අන්න ඒ නිසා ඔවුන් ඇසුරු කරන්නේ යම් හේතුවකටද කියලා හිතුවම තමන්ගේ අත්පාඩු ටිකක් නිකම්ම දකින්න මේ කුජලිය ඇසුරු කරන්නේ යම් හේතුවකටද ආගේ හේතුව මනාව දැනගෙන ඇසුරු කරන්න ඕනේ හැබැයි ඔවුන් පිළිබඳව ඇසුරට තෝරගන්න ගියාම තමන්ගේ අත්පාඩු හොඳටම පේනවා කියන එක අතුලින් සාකච්ඡා කරනවා අන්න එතකොට ආත්මිත්‍ර ශ්‍රේණියෙන් රැස් වෙන කෙලෙස් ප්‍රමාණය වර්ධනය කරන්න පුළුවන් පාප මිත්‍රයා දුරු කිරීමෙන් පාප මිත්‍රයන් ඇසුරු කිරීමෙන් රැස් වෙනවන කෙලෙස් ප්‍රමාණයක් ආන් ඒ කෙලෙස් ප්‍රමාණය වර්ධනය කරන පාප මිත්‍රයා ඇසුරු කරන්නේ නැති මෙන්න මේ කොටස තමයි අත්ති ආසවා පරිවර්ජන පහක්වා කියන දේශනා කරන්නේ ඊළඟට තියෙන හයවෙනි කොටස හයවෙනි කොටස දේශනා කරන්නේ අත්ති ආසවා විනෝදන පහක් මම මේ අත්ති ආසවා විනෝදන පහක්වා කියලා කියනවා දුරින් දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය තියෙනවා. දුරින් දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය තියෙනවා. මොනවද කියන්නේ මේ දුරින් දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියන්නේ? උපන්නා වූ කාම ව්‍යාපාද විහිංසා කියන විතරක තුන නිරන්තරයෙන්ම තමන්ගේ සිත තුළින් දුරු කරගන්න ඕනේ. උපන්නා වූ කාම ව්‍යාපාද විහිංසා මෙන්න මේ විතරක එහෙම නැත්නම් මේ සිතුවිලි හැම වෙලාවෙම අවබෝධයෙන් ඉඳලා දුරු කරනවා. කොහොමද? කාම සිතිවිල්ලක් ඇති වුනහම ලස්සන රූපයක් බලන්නකෝ මිහිරි ශබ්දයක් අහන්නකෝ අහන්න බලන්න දෙකම සිදු කරන්නකෝ හිතනම මේ කරන්නේ ලෝභී හිතකින් කියලා දැනගන්න. මොකද සඳහන් කළේ ලස්සන රූපයක් දැක්කහම ඒ රූපය දිහා ආයෙ ආයෙ බලන්නේ. ඒ රූපය ආයෙ ආයෙ මෙනෙහි කරන්නේ සමහර වෙලාවට ඒ රූපය දැකගන්න නිසා හම්බ වෙන තැන් වලට පැමිණෙන තැන් වලට යන්නේ තැන් වලට ආයෙ ආයෙ යන්න කියලා වුණාට මෙන්න අර අර රූපය බලන්න නිසා. එතකොට එතන ඇදෙන්නේ මොකක්ද? දැඩි ලෝභ සත්‍යවත්කමකටද අර රූපය දැකලා මේ ඇහැට සතුටක් ලබා දෙන්න තමයි මේ යන්නේ එතන උපදිනවා දැඩි රූපය. ඊළඟට මෙන්න මේ මිහිරි ශබ්දය. ඒ ශබ්දය ඇහෙන්නේ ඇහෙන්නේ ළඟට තියෙන්නේ මොකක්ද? ලෝකය. සමානයි කියන්නේ අපි නැවත නැවත නැවත නැවත අහන්නේ ඒකට අතුල ලොකු කැමැත්තක් තියෙන නිසා. එහෙනම් මේ ජීවිතේ අපි ගාව ලෝභකම ලෝභකමක් තියෙනවා. එහෙමනම් යම අහන්න නිරන්තරයෙන් පෙළෙන්නේ නිත කියනවා නම් දැනගන්න ඕන මේ කතා කරන ලෝභය. ආත්මයක ප්‍රහාණය කරන්න ඕන මම බලෙන්ම ඒ ලෝභය නැති කරගන්න ඕන. එහෙන් දකින්නේ කලින් අහන දේ මේ දෙකම දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ මේ කාටද කියන්නේ නිවන දකින්න බලාපොරොත්තු වෙන කෙනාට. ඉතින් එහෙනම් දැන් මේක ඇහෙනකොට ඉස්සරලාම තීරණය කරන්න ඕන දෙයක් තියෙනවා. දුරු කරනවා. මොකද එහෙම නැත්නම් අර තීරණය කරන්න පුළුවන් වෙන්නේ ආය කවදාවත් මනෝක වහනේ බලන්නේ නැහැ. ඇහෙන් බලනවා, කලින් අහනවා. ওই දෙකම එකට කෙරෙන තැනක් නෙමෙයි නෝක වහනේ කියන්නේ. එතකොට කෙලෙස් වැඩි වෙනවද කෙලෙස් අඩු වෙනවද? රූපවාහිනියලා වාඩි වෙන ඉඳලා නැගිටින මොහොතක් මොහොතක් පාසා මෙතෙක් නොතිබිච්ච කෙලෙස් ටිකක් අරගෙන නැගිට කවදාවත් ඔතනින් ඉඳගෙන කෙලෙස් ප්‍රහාණය කරලා නැගිටින්නේ නෑ එහෙම කරන්නේ කොහොමද සතරින් ඉන්නේ හැමදාම කෙලෙස් රැස් කරගෙන නැගිටින්නේ ඒ ඉඳ මෙතෙන් කිය මෙතෙන් නෑ හැමදාම කෙලෙස් රැස් කරනවා ආ එහෙනම් ප්‍රහාණය කරනවා නම් ප්‍රහාණය කරන්න තියෙනවා ඊළඟට මෙතනදී අන්න ඒ ලාභක සිටෙන්නට ආකාර පහකින් පහර දෙන්න කියලා දේශනා කරනවා. ඒ ලාමසේ කිලස් සිතිවිල්ලට ආකාර පහකින් පහර දෙන්න කියලා දේශනා කරනවා. පිළිතුරු මේ සීතල උෂ්ණ මැසිමදුරු දෂ්ටයන් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ මෙතන සඳහන් කරනවා නොයවසීමෙන් ප්‍රහාණය කරන්න. සීත උෂ්ණ මැසිමදුරු දෂ්ට මේ දේවල් නොයවසීමෙන් ප්‍රහාණය කරන්න කියලා කියන්නේ ඒ දේවල් ඉවසන්න එපා. මේ සීතලාදී දේවල් හැම වෙලාවෙම ප්‍රහාණය කරනවා. මෙතන කියන මේ නොයවසීමෙන්ව ප්‍රහාණය කරන්න කියලා කියන දේවල් සඳහන් කරනවා. උපන්නා වූ කාමසිතවිල්ල නොයවසන්න කියලා. සීතල උෂ්ණයේ නැසිමතුළු ප්‍රහාර සර්ප දෂ්ට වාගේ දේවල් ඉවසීමෙන් ප්‍රහාණය කරනවා. එමුනේ අපි සඳහන් කළේ මේ දේවල් ඉවසීමෙන් ප්‍රහාණය කරනවා. එතකොට මේ කාමසිතවිලි වාගේ දේවල් නොයෙසින්ම ප්‍රහාණය කරනවා. ඒක ඉවසලා ප්‍රහාණය කරනවා කියන එක නොයෙසින්ම ප්‍රහාණය කරනවා. ඒ නිසා සඳහන් කළා උපන්නා වූ කාමසිත වේද. නොයෙසන්ත ඉවසෝ අපි නිරන්තරයෙන් සම්බන්ධයෙන් කෙලෙස්ම රැස් කරගන්න පුජලයන් වලටපත් වෙනවා. ඒකෙන් අපට හානියක්ම හානියක් කරනවා. ඊළඟට සඳහන් කරනවා අපි මුලින් සිහිපත් කරපු විදිහට ගීතේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ගීතේ හිතේ නැගෙන්නේ චුට්ටක් හරි හිත දුන්නොත් ඒක නිවෙනවා. ඒ නිසා ඒ වගේ හැඟීමක් හිතට එන එකම ඒ හැඟීම එළියෙම පාලනය කරලා යනවා. හිතේ කලවෙත දෙන්න දෙන්න මේපා කලවුනොත් නම් සිල්පදේ විඳිනවා විඳිනවා. ඒ එනකොටම එනකොටම ප්‍රහාණය කරන්න. ඊළඟ සඳහන් කරනවා පිළිතුරේ පජහති මොකද මේ පජහති කියන වචනේ තේරුම සඳහන් කරලා තියෙනවා තමන්ගේ ඉවත් කරගන්න ඕන මොකද ඉවත් කරගන්න ඕනේ මේ ඇති වෙන කෙලෙස් සිතුවිල්ල Tamanගෙන් ඉවත් කරගන්න ඕනේ. ආන්නිකට කියනවා පජහති කියලා. විනෝදයේදී දුරින්ම දුරු කරන්න ඕනේ. ඒක සඳහන් කරනවා දුරින්ම දුරු කරන්න ඕනේ ඈඩ් කරන්න ඕනේ. ව්‍යාන්ති කරෝති අනභාවං ගමේති නැවත නූපන් මට්ටමටමපත් කරන්න ඕනේ. එහෙම ක්ලේශයක් හිතේ තිබෙන්නේ නැහැ. ඒ ක්ලේශය උපදින්න කලින් හිත යම්සේ තිබුණාද ආර්ථයේ පෙර තිබුණ මට්ටමටම හිතලා ද්වේෂය දුරු කරලා ප්‍රහාණය කරන්න. ඊළඟ සඳහන් කරනවා නැවත ටික වෙලාවකින් ආයෙත් නූපදින්නම ඒක නැති කරලා දාන්න. ආයෙත් නූපදින්නම ඒක නැති කරලා දාන්න කියලා කියනවා. ඒ හේතුව සඳහන් කරනවා හේතුවක් නැති කරගන්න. හේතුවක් නැති කරගන්න. ඒ සිතුවිල්ල උපදින්න යම් හේතුවක් තියෙනවනම් ආනි හේතුවක් නැති කරලා සමානලා මේ සිතිවිලි ඉදීමේ හේතුව ගුවන් විදුලි යන්ත්‍රය මේ ගීතයේ හිත ඇතුළට ගෙන්නේ ඒ ඉන්න ඒක අහන්නකොට වයින් කරනවා. ක්ලේශයේ උපද්දවන හේතුව යම් තැනකද ඒක ප්‍රහේලි කරලා දාපුවම ආයෙත් ඉන්නේ එන්නේ නැතු යන එකක් හේතුවක් නැති කරලා දාන්න. ඒ අනුකූලකනේ එහෙම මතක් වුණ ගීතය ගැන බලවත් ලෙස සිහිය යොදලා ඊට බලවත් කරුණක් ලෙස බය වෙනවා එය ඉවත් කරන්න යම් කෙනෙක් සමත් වෙන්නේ නැත්නම් සුළු වූ වරදෙහි බය දකින්න කියන කාරණාවෙන් අපි මිදුණා වෙනවා. ඉතා සුළු වූ වරදෙහි පවා බය දකින්න කියන හැබඳුන දේශනා කරනවා. අපි නම් මේ සුළු සුළු දේවල් පිළිබඳව ඉච්චර හිතනවා. එයාට හිතන්නේ ඒවා සුළුයි කියලා. මොනවද ඒ සුළුයි කියලා කියන්නේ? දැන් සාමාන්‍ය මෙහෙම සඳහන් කෙරුවොත් ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ නමක් සාමණේර දසසීයෙන් දරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ පංචිල් පදවලින් එකක් ඇදුනොත් සම්පූර්ණ මාර්ගකම උන්වහන්සේට නැතුව යනවා. පංචිල් පදවලින් එකක් ඇදුනොත් සම්පූර්ණ මාර්ගකම නැතුව යනවා. නමුත් අපි කියමු හැන්දෑවට ආහාර ගන්න මාර්ගකම නැතුව යන්නේ. මොකද පහෙන් උඩද තියෙන්නේ මාර්ගකම නැතුව යන්නේ. උනාස්ත කීයක් කීවා මාර්ගකම නැතුව යන්නේ නැතුව යන්නේ නැහැ. උනාස්ත නාට්‍යයක් කරනවා මාර්ගකම නැතුව යන්නේ නැහැ. උන්වහන්සේ මුදල් පරිහරණය කෙරුවා. මාර්ගකම නැතුව යන්නේ උස් ආසනයක ඉඳගත්තා. මහාවිතෝල කියන්නේ දැන් මොනවද මේ උස් ආසන කියලා කියන්නේ? මේකත් හොඳ කාරණාවක් බවට පත් වෙයි. මොකද සමහර අය සිල්ලාගෙන පුතුක වාඩි වෙන්නත් බයයි. වාහන වල යන්නේ සමහර අය පොදටම බයයි. මොකද උච්චාරණය කියලා කියන්නේ මේ කුස තියෙන හිඳ කියලා හිතන්නේ. කුස තියෙන හිඳ තමයි. හැබැයි වාහනයකට ගොඩනගච්චාම වාහනේ උස නෙමෙයි ගණන් ගන්නේ. එහෙම නැත්නම් සිල්ලාගෙන ආශාතරව වාඩි වෙන්න යන්න කියලා හිතන්නවත් නෙමෙයි. නැදින් අරගෙන එහෙම යන්නත් එහෙම යන්න. පොතේ මේ බලන්නේ වාඩි වෙන ආසනයේ කකුල අඟල් 18ට වඩා වෙනවා. කකුල වාඩි වෙන ආසනයේ කකුල අඟල් 18ට වඩා උස නොවෙන්නේ. කකුල අඟල් 18ට වඩා උස වුණොත් තමයි විචාසයි. ඒතකොට මහාසනෙ අපි මේ ඉඳගන්න සාමාන්‍ය ඉඳගන්න පුටුවක තියෙනනේ කොට්ටේ. මේ ඉඳගන්න පුටුවේ තියෙන කොට්ටේ හැදිම යම් යම් දේ අඟල් හතරකට වඩා වෙනවනම් ඒක මහා සංගණක අඟල් හතරකට වඩා එවෙන්නේ එවෙන්නේ නැහැ. එහෙමනම් සමහර වෙලාවට ඔය ඇතම් සෝපාවල එහෙම වාඩි වෙන්නේ බැහැ. අංගීන සිහියෙම සිහියෙන්. ඒ තියෙන සෝපාව අඟල් හතරට වඩා එවෙන එකක් නම්. ගෙදරට පන්සිල්ලට වඩා ඉහළ සිල් රැකෙන කෙනෙක් ආවොත් ආසනේ පනවලා දෙන්න ඕනේ ඒ වගේ ආසනයක නෙමෙයි. ඒක පිළිබිඹු නැති ආසනයක එමුණත් අපි සිල්බිද ගන්න උදව් කරා උදව් කරා. එමුණ මහාසල් බවටපත් වෙනවා. දැන් මේ කතා කියන්නේ ඒ සිල්පද වලින් එකක් ගැටුනොත් මහානකම නැති වෙන්නේ නැගෙන සාමනීර ස්වාමීන් වහන්සේනමක් කියන එක කතාව උපසම්පදා සම්ප්‍රදාය කියන ඔය පංචින් වලින් එකක් කැඩිලා අර ඔක්කොම තිබුණත් වැඩක් නැහැ. මහානකම එතකොට කිසි ඔබ ගිහියන අටසිල් සමාදන් ගන්නවා දෙච්චහම මේ අටම හරීම හරීම වටිනවා මේ මේ අටේ පහ ඉතාම විශේෂම විශේෂම එතකොට අර විදිහට වෙච්චාම කෙනෙක් හිතන්න පුළුවන් පැයට කියනවට අපාය වෙනවයි කියලා කෙනෙක් හිතන්න පුළුවන් එහෙම නැත්නම් මේ ගීතයක් අහුවොත් ඒක අපාය වෙනවයි කියලා කෙනෙක් හිතන්න පුළුවන් එතකොට නමුත් දේශනාව කොහොමද සඳහන් කරන්නේ අනුමාත්‍ර වරදට නමුත් බය බය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනුමත වන්දේ බය දකින්න. එහෙම නැත්නම් මෙව්වට දුන්නට මගේ මනසෙන් තියෙනවනේ කියලා හිතාගෙන ඉතියි පංචෙන් කැඩෙන වෙලාවක් හොයන්න වෙන්නේ හොයන්න උදන්නේ. ධර්මයේ ඇතුලේ එකක් කරනවා මොකද දැන් මේ බය නැති වෙලා තියෙන්නේ. මේ පහට දුන්නට කමන්නේ පංචෙන් තියෙනවා. ඉතින් මේ පහම කැඩලා ඉන්නකම පංචෙන් නිකන් කැඩෙනවා. ආ ඒ හින්දා අනුමාත්‍ර වලදී පවා බය දකින්න ඕනේ කියන කාරණාව තමයි තියාගන්න ඕනේ. ඊළඟට මෙතන සඳහන් කළා මල්ගඳ විරුන් දැරීමෙන් අයින් වෙන්න කියලා දේශනා කරනවා. මල්ගඳ විරුන් දැරීමෙන් අයින් වෙන්න කියලා දේශනා කරනවා. මොනොත් පියල වර්ගයක්, ක්‍රීම් වර්ගයක් කිසිම දෙයක් පාවිච්චි කරන්න දැන් මේ කාරණේ මේ දේශනාව පන්සිල් වලින් ඉහළින් පන්සිල් වලින් නෙමෙයි. පන්සිල් වලින් ඉහළින් මේ දේවල් සඳහන් කරන ඉතා බෑරුම් විදිහට නිවලට බලපෑම් කරනවා කියලා. දැන් බාගතුන් වහන්සේ වෙන වෙන දේවල් සඳහන් කරන්නේ නැතුව මේ නාට්‍ය ගීත වාදිත විසූ ප්‍රදර්ශන වගේ දේවල්, විකාල පුණ්‍යයේ වගේ දේවල්, විලමුදල් පරිහරණයේ වගේ දේවල් මේ මේ දේවල් විශේෂයෙන් මේ ශිල්පද 8ට 10ට ඇතුළත් කෙරෙන්නේ ඇයි? ඒ දේවල් ඇතුළත් කිරීමේ කෙලෙස් 1500ක්ම තියෙනකොට බාධක සංසල මේ ටික පසකින් කියලා ඔය ටික ඇතුළේ අනිත් වෙන ටිකක් කියවන හොඳයි කියලා අපි දෙන්න පුළුවන් නෑ මේ ටික ඇතුළු කරලා තියෙන ਸਰවඥතා ඥාණයෙන් බලලා අනිත් කෙලෙස් වලට වඩා මෙන්න මේ ක්ලේශ ධර්මයක් ටික නිවලට බාධා කරනවාමයි අනිත් ඒවට වඩා බාධා කරනවාම නිසා තමයි මේ දේවල් වෙන් කරලා අපිට මේ සිල්පද වලට පිටරලා තියෙන්නේ ඒකම ඒකක්වත් සුළුයි කියලා අපිට අයින් කරන්න පුළුවන්කමක් සුළුයි කියලා අයින් කරන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා ආන්තිය ගැන හිත යොදවලා සඳහන් කරනවා අපි යම් කෙනෙක් එහෙම හිත යෙදෙන්නේ නැත්නම් එවුවගේ තියෙන මේ නොයෙක් බැලි ගැටගැසීම් ක්ලේශයන් ඒවට ඇලීම තුළින් අපේ නිවන් මාර්ග වහන්න ගොඩාක් උත්සාහ කරනවා උදව් කරනවා ආ ඒ නිසා යමකට යමක් හේතු වෙනවා නම් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පරදෙන්ට යන හැටි හොඳට දන්නවා යමකට යමක් හානි කරනවා නම් ඒ හොඳට දන්නවා නිවනට හානි කරන දේවල් පාවිච්චි මොනවද කියලා හොඳටම දන්නවා විශේෂයෙන් නිවනට හානි කරන දේවල් මේ සිල් පදවලට එකතු කරලා තියෙනවා මොකද සත්‍ය අපරතරට යා යුත්තේ මොනවාගේ ක්‍රමයක් අනුගමනය කිරීමෙන්ද කියන එක බුදුරජාණන් වහන්සේ තරම් දන්න කෙනෙක් මේ ලෝකේ වෙන්නේ අනේ නිසා තවත් සමහර කෙනෙක් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන ශිල්පද සමහර වෙලාවට සලකන්නේ නැතුව ඉන්නවා සමහර වෙලාවට ඒ ශිල්පද වලට ගරු කරන්නේ නැතුව ඉන්නවා සමහර වෙලාවට ඒ ශිල්පද ගණන් කරන්නේ නැහැ වගේ ඉන්නවා නම් පිටුතුනි භාග්‍යතුන් වහන්සේ මේ සිල්පද මේකට එකතු කරලා දේශනා කරලා තියෙන්නේ ඒ ප්‍රමාණය අපි විසින් ආරක්ෂා කරන්න ඕනෙම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණය අපිට උපකරන්නත් ඒ දේශනා කරපු ප්‍රමාණයට මේකත් එකතු වෙන්න ඕන කියලා අපිට අලුතෙන් යමක් එකතු කරන්න එකතු කරන්නත් බෑ. අඩු කරන්නත් බෑ. එකතු කරන්නත් බෑ. යම් ප්‍රමාණයක් දරන්න කියලා කියනනම් ඒ ප්‍රමාණය දරන එක තමයි අපේ මොකද ප්‍රමාණය දන්නේ කවුද බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම දන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශාස්ත්‍රු ප්‍රයාසයේ මට ශාස්ත්‍රු වෙන්නේ වෙන්නේ මම ශාස්ත්‍රම තමයි ඒකට සිල්පද එකතු කරගෙන යනවා නම් ඒත් මම ශාස්ත්‍රු වෙන්න ලැස්ති ඒක වෙන්නේ වෙන්නේ නැහැ කිසිත් විලි මාර්ගයක් විතරයි. ආ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මත අපට නිවනට යන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ නිවනින් කවදාවත් නිවනට යන්නේ බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහින් නිවනට යනවා නිසා අපි හිතන්නේ විදිහින් නිවනට යන්න අපිට බැරි බව දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට උපන්නා වූ කාම සිතුවිල්ල ඉවසන්නේ නැතුව දුරු කරලා නැවත නූපදින මට්ටමටපත් කරලා දුරින්ම දුරු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙනම් දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්. උපන්නා වූ කාමසිතවිල්ල දුරින්ම දුරු කරලා ආන්ති වගේම උපන්නා වූ විහිංසා විතරකය දුරින්ම දුරු කරලා ඒ කොහොමද? කාට හරි කරදරයක් නපුරක් කරන්න හිතනවා විහිංසා විතරක. අනුන්ට කරදර කරන්න හිතනවා. අනුත ලකුණක් කරන්නේ කාටරි ගහන්නේ ඉතනවා කාටරි අනින්නේ ඉතනවා කාවරි කපන්නේ ඉතනවා මේ වගේ සිතුවිල්ලක් වෙනවනේ ඒ සිතුවිල්ලට මොනවද කියන්නේ ඒවට තමයි කියන්නේ විහිංසාව කියලා කාමයේ විහිංසාව විතරේ නැති කරලා දාන්නේ නැති කරලා දාන්නේ සමහර කෙනෙකුට කරන විහිළුව විහිළුව කොහොමද කරන්නේ බාහිර නිවමකට බාධා කරන දේවල් කොච්චර තියෙනවද කරන විහිළුව නැති කරන ධර්ම. ඒක කියන්නේ විහිළුව අපිට නිවන් මාර්ගයට බාධා කරනවා. විහිළුවක් නිවන් මාර්ගයට බාධා කරනවා. එයි විහිළුව තුළ තියෙනවා නින්දාව. හිතන්නක සමහර විහිළුව නින්දාවක් නෙමෙයි තියෙන්නේ. ඒ නින්දාවක් විහිළුවෙන්ම තමයි කරන්නේ. හරිය සිවුම් වගේ තමයි පේන්නේ. නමුත් ඒ විහිළුව ඇතුලේ නින්දාව. කාගේ නින්දාව? ඒ නින්දා සහිත විහිළුව විහිංසා විතක්ක ගණයට ඇති වෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට ගමන් දෙන්නවා. වේදනාවක් ඇති කරගෙන හිතනවා. ආයි එහෙම හිතෙනවා නම් තමා හැම වෙලාවෙම ඒ සිතුවිල්ල තමයි දුරු කරගන්නේ. අනුන්ට ගහන්න වේදනාවක් ඇති කරගෙන හිතන හැම වෙලාවකම ඒක දුරු කරගන්න කියලා දේශනා කළා. මෙන්න මේ විහිංසාවිතර්කයේ ආවහම ඒ දෙය සංයම විහිංසාවිතර්කයේ දක්වාම කවදාවත් ඒක ඉවසන්න එපා. හිත ඇතුලේ තියන්න එපා ඒක ඒක නොඉවසන්න ඕනේ කියලා දේශනා කළා. ඊළඟට පැහැදිලි කරනවා ඒක දුරු කරන්න ඕනේ. ඒක ඉවත් කරන්න ඕනේ. ඒක විනාශ කරන්න ඕනේ. නැවත නූපදින විදිහටම තම සංකල්පනාව දියුණු කරන්න ඕනේ කියලා දේශනා කරනවා. මේ විහිංසා විකාරක ආය ඇතිලෙන්නේ නැති විදිහටම තමයි සංකල්පනාව දියුණු කරගන්න කියලා දේශනා කළා. පිටින් මේ තමන් හොඳයි නරකයි කියලා හිතෙන දේවල් තම තමන්ගේ සංකල්ප කියලා තමයි සඳහන් කරන්නේ. අපි හොඳයි කියලා හිතන දේවල්, අපි නරකයි කියලා කියන දේවල් ඒවා අපේ සංකල්ප. භාග්‍යතුන් වහන්සේ හොඳයි කියන දේ කරන්නේ. අපිට හොඳ දේවල් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ නරකයි කියන දේවල් තමයි අපි නරකයි කියලා දකින්න ඕනේ. අපි නරකයි කියලා හිතින් හදාගත්ත දේවල් නෙවෙයි අපි නරකයි ආන් ඒ නිසා හැම වෙලාවෙම සඳහන් කරනවා නරක දේවල් හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනාට මේ ධර්මයෙන් කොහොම ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්කම එහෙම සඳහන් නැහැ. නමුත් පංචශීල වල මහසීල් පදේ බවට පත් වෙන්නේ මොකද්ද? ඒ සරාපාණයෙන් තමයි. එතකොට එහෙනම් පොඩි එක කරපු කට්ටිය අපාය කියනවා. මහල්ව කරපු කට්ටිය කියන්නේ නැද්ද? නමුත් මේක මහසෙත්පදී වුණාට සුරාපානය කියලා නිරේ යනවා කියලා සඳහන් කරන්නේ නැහැ. එතකොට මේක මහසෙත්පදී මදයට හා ප්‍රමාදයට පත්වෙච්ච කෙනා අර අතරම කරනවා. ඇයි සිහින් එහිලා අතරම කරන බොරු කියන මිනිහා සමහරවිට බොරුවක් විතරයි කියන්නේ. සත්තු මරණ කියන සතෙක් විතරයි කියන්නේ. නමුත් මත් වෙච්ච කෙනා සිහිනැති කෙනා සිහිනැති කෙනා සිහිනැති හින්දා අර හතරම කරනවා. ආන්හිඳ ඔබට නිරේට යන්න පාර අර ඔක්කොටම වඩා ලොකුට හැදෙනවා. එතකොට කෙනෙක් කතා කරන්න පුළුවන් මත්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා අර හතරම වෙන්න කලින් ඇලේ ඉඳගෙනම වීලා ඇලේම වැටෙන දිදා ගන්නවා ආයෙත් ඉන්නේ උදේ එතකොට වෙන්නේ විදිහ තමයි නැගිටින්නේ. එහෙම වීව හොඳ නැද්ද කියලා කෙනෙක් හිතන්න හිතන්න පුළුවන්. ඒකත් මම මේකට අපිටම කොහොමද එකතු කරන්නේ එකතු කරන්නත් බෑ. සියලු දේවල් අපිට අයින් කරන්න බෑ. මේකේ සීමාව කවුද දන්නේ? ඒකේ සීමාව දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. යමක් පනවලා තියෙනවා නම් ඒකේ සීම දරන්න ඕනේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියන ප්‍රශ්න. ඉන් පසුව පිළිතුරදී මේ ව්‍යාපාර විතරකේ යම් සත්වයේ මරන්න ඇතිවෙන සිතුවිල්ල ඉවසන්න හොඳ නෑ කියලා සඳහන් කරනවා. ඉස්සරහ මේ මොකද්ද විහිංසාව විතරකේ. ඒ සත්‍යයක බෙදවන්න ඇති වෙන සිතුවිල්ල. දැන් මෙතන තියෙන්නේ මරන්න ඇති වෙන සිතුවිල්ල ව්‍යාපාද විතරකේ. එහෙම හිතනවා නම් ඒක ඉවසන්නේ පාකෙම දේශනා කරනවා. මොකද මේ සතෙක් මරණයක පිළිබඳව කල්පනා කරන්න පටන් ගත්තොත් ඒකට හේතු මතක් වෙනවා, උපායවල මතක් වෙනවා, බේරෙන්න ක්‍රම මතක් වෙනවා, මරන්න තවත් ක්‍රම සිහිපත් වෙනවා. මේ හැම එකක් තුළින්ම තමයි හිතේ ඒ ක්ලේශය වඩා වර්ධනය වෙලා මේ මරණය සිදු කරවීම සඳහාම කරුණ පුරු වෙනවා. සමහරවිට තව කෙනෙක් එක්ක ගිහිල්ලා කිව්වොත් අහවලම දාහවල සමහරවිට ටිකක් තියෙනවා. අර ඒක දුරුම් කරනවා වෙන්නේ පුළුවන්. ඒක දෙන්න මෙතනලා වැඩි ඉක්මන් කරන්න පුළුවන්. ආගේ පාඩම් කියන්නේ නැතුව තමන්ගේ හිතේ උපදිනකොටම ඒක ඉවසන්නේ නැතුව ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සිතිවිල්ලට හිත ඇතුලේ හිත ඉඳ නොදීම කටයුතු කරන්න ඕනේ. මේ සිතිවිල්ල තමයි ඉතින් හැම වෙලාවෙම ඈත් කරලා කියන්නම කටයුතු කරන්න ඕනේ. නූපදින මට්ටමටපත් කරන්නම කටයුතු කරන්න ඕනේ. ඒ මොන විතරද ව්‍යාපාරික. අන්න ඒ නිසා පිටතින් මේ කාලඝාතයෙන් වෙන්වීම ප්‍රගුණ කළ යුතු දෙයක් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සිහිපත් කරනවා. කාලඝාතයෙන් වෙන්වීම ප්‍රගුණ කරන ලද දෙයක් බවට පත් කරනවා. ඒක ප්‍රබල කරලා නැති කෙනෙකුට මදුරුවෙක් දෂ්ට කරනවා නම් ශනිකව හදන්නේ ව්‍යාපාරයක් කියනවා. මදුරුවා දෂ්ට කරනවා එක්කම ව්‍යාපාරයක් කියනවා. ආන්ගේ ව්‍යාපාරේ නැති වෙච්ච ගමන් මොකද කරන්නේ? සිහි නෑ. සිහි නැති වෙච්ච ගමන් තමයි ආද මදුරුවා කියන්නේ. මදුරුවට ව්‍යාපාරේ ඇවිල්ලා මට කරන්නේ. බොහොම සුළු මොහොතක් මම කොහාට එන්නද මානවගේ ආත්ම දහස් ගණනක් දසදහස් ගණනක් කෝටි ගණනක් තැලිලා නැරෙන්නේ කර්මයක් මට මදුරුවන් වලින් තලලන මට මොකක්ද වෙන්නේ තැලිලම නැරෙන්නේ ඒක තමයි හැටි මදුරුවන් වලින් පුච්චලාන මට ආත්ම කෝටි ගණන් වල පිච්චිනාම නැරෙන්නේ සිද්ධ ආගේ ඉඳා මේ මදුරු දෂ්ටයේ ඉවසංජ වෙන්න පටන් ගන්නවා ආන්නේ ඉවසන කොට අර ව්‍යාපාද කරගේ යන්නේ එන්නේ නැහැ. එදාට සිහිය තියෙන මදුරු අයගේ වහකොටම ඇඟිල්ල ළඟට තියලා යනවා පුළුවන්කම තියෙන සිහිය කියන්නේ. සමහර කෙනෙක් එහෙම කරලා පානවා. සමහර කෙනෙක් එයාට අතින් ගහලා මනෝ තරම සිහිය නැති කෙනා මරනවා. සිහිය ඇති කෙනා යා මරන්නට උපන්නනවා. ඒ නිසා කවුරු දන්නේ හින්දා. මේ ව්‍යාපාද සිතමින්ද ගරු වෙලා මරන්නේ ව්‍යාපාද සිතේ ගරු වෙලා කියන බලවත් වෙනවා. ඒකට මේක බලවත් වෙන්න ගොඩක් වෙලා යනවා. මදුරුවාගේ වහනවත් එක්ක සිතුවිල්ල ඇවිල්ලා සිතුවිල්ල බලවත් වෙලා මදුරුවාට කරන්නේ. එතකොට මේ සිතුවිලි මොන තරම් වේගින් වේගින් ක්‍රියාත්මක වෙන්නේ කාරණා සඳහන් නමුත් මේ ප්‍රාණඝාතය ඒ තරම්ම භයානකයි. එහෙනම් ව්‍යාපාදනය කරකේ ඒ තරම්ම ඒ තරම්ම භයානකයි. ආනිත්‍ය නිදා අවස්ථාව තිබුණා. ඒ අවස්ථාවෙන් කියවෙන්නේ නැහැ. අර උතුරු වල වඩුනගේ ගොවියෙක් පිළිබඳව කතාවක් තියෙනවා. අපේ ධර්ම කාරණාව. අහලා තියෙනනේ ධර්මයේ ඒ කතාව. මේ උතුරු වඩුනාවේ හිටපු ගොල් මහත්තයෙක් කුරු ගෑවා. කුරු කාලා හරක් බාන දෙන්නේ නැහැ. පස්සේ ආන්න ගිහින් බලන හරක් බාන. ඊට පස්සේ හරක් බාන හොයාගෙන හොයාගෙන කැලේ ගියකොට කැලේ ඇතුලේ තිබුණ පොඩි ආකාරයක්. එතෙන්ට ගියම හාමුදුරුවෝ කියලා. හාමුදුරුවන්ට බැලඳා. හාමුදුරුවෝ උපාධි මහත්තයට පස්සේ දුන්නා. උපාධි මහත්තයා පස්සේ දුන්නා ඔබ අතේ තියෙන හොඳ කැටයක්. කැත්ත දරගෙන හරපාන බලන්න යනකොට ගල්තලාවක් උඩට ගොඩ වෙලා බලනකොට එහා පැත්තේ වැවේ හරපාන ඉන්නවා. ඒ වැවේ යන්නේ කියලා ගල්තලාව ගහගෙන ගහගෙන යනකොට ලොකු පිඹුරෙක් විග්‍රහණය කරනවා. දැන් පිඹුර මෙයා වෙලාගෙන ටික ටික ටික ටික ඉර කරනවා. ඉර කරන ඉර කරන ඉරිනවා. බෙල්ල කැපුවොත් නම් මට බේරෙන්න පුළුවන්. ඒ කැත්තත් අතේ තියෙනවා. ඉතින් මෙයා ඉර කරන ඉර කරන තද වෙනවා. තද වෙනකොට වේදනාව දැනෙනවා. බෙල්ල කපන්න හිතෙනවා. නමුත් එතකොටම මට හිතෙනවා මම පස්සෙන් අන්තිමට කල්පනා කරනවා මේ පාපතර චේතනාව වටේ කැත්තාගේ ඉන්නේ ඉන්නකට කැත්තා ඇතුස් කරනවා. ඒ කියන්නේ ජීවිතේ පිබුරක් දෙනවා. පිබුරක් ජීවිතේ දෙනවා. හැබැයි ආත්මයේ සිටුවිල්ලෙන් කැත්ත විසිකිරුවා පිබුරා මේ ග්‍රහණය නිදා උදා කරලා මිනිස්යා නිදා කරලා යනවා. ඒ වාක්‍ය කිරුලේ මෛත්‍රී සිටුවිල්ල අර ව්‍යාපාද විතරකයට වඩා කොයිතරම් වටිනවද හැබැයි ජීවිතේ පූජා කරන්න පුළුවන් දෙයක්. දැන් මේ ගුරු මහත්තයා සිල්පදේ වෙන්නේ ජීවිතේ පූජා කරනවා. ඒක ප්‍රබල කෙනෙක් තමයි මේක විපාක සාධනීය. අපේ රටේ හිටිය ධාර්මික තිස්ස කියලා රජ කෙනෙක්. අනේ රජුන් හරි ආසයි වටු මාස් ගන්න. රජු කල්පනා කෙරුවා ඉතින් කාට හරි කිව්වොත් නම් වටු මාස් ටික ගෙනත් දෙන්න කියලා. එක්කෙනෙක් නෙමෙයි හතරවරේම වටු මාස්. එතනදී මේ මිනිස්සු අඩුව ගේන්නේ මරණය කියලා මම දන්නේ ඒ මිනිස්සු මැරුවද මරාපතනකින් ගත්තද කියලා දන්නේ නැහැ. රජින වගේ හිතගන්න හින්න මරාම ගේන්න පුළුවන්. එහෙම වුණත් ඒක මම කැප නැහැ. නෑ රජිනවට වටමස් ගන්න එකයි මිනිස්සුන්ට කියන්නේ බය. සතු මරන්නේ. රජින වගේ තුන්වරුද්දක් වටමස් කෑමේ ආසාව හිතේ තියාගෙන ඉන්නවා. රජින කල්පනා කළා ඉතාම හොඳට සිල් රැකෙන කෙනෙක් මේ රටේ ඉන්නවා නම් මට මේ ආශාව දුරු කරගන්න පුළුවන්. ඒ කොහොමද සිල් රැකෙන කෙනෙක්ගෙන් දුරු කරගන්නේ මරන්නේ මරන්නේ සාසිනු හොයල කරන මේ රටේ ඉන්න සිල් රැකන කෙනෙක් කවුද කියලා මිනිස්සු කතා කරලා කිව්වා ආවන් පාරක මාත්‍යන හරි සිල්වත් එක් කෙනෙක් එක් ඇවිල්ලා කියලා කතා කරලා උපාසක මාත්‍යා ගෙදර යන රාජ්‍ය කිරිපස්සේ සේවකෙක් අතේ කුකුලෙක් ඇරිය උපාසක මාත්‍යාලෙන් ගෙදර සේවකයා කිහිපෙකට උපාසක මාත්‍යාට කිව්වේ රාජ්‍ය කිව්වා මේ කුකුල මරලා උයන්නේ නේද? උපාසක මහත්තයා කියනවා රාජාඥාව මරණය තුරු දෙන බව මම දන්නවා. මරුණත් කමක් නැහැ. මට කුකුලෙක් මරලා නම් උයන්න බෑ. මරාපු කුකුලෙක් ගෙනල්ලා දුන්නොත් උයලා දෙන්න. ඊට පස්සේ රාජපුරුෂයා කියනවා ඔබ දැනගන්නේ මේ රාජ්‍යය මගේ ආන්න ඕනනම් දිශන කරන්න පුළුවන්. රාජපුරුෂයා කියනවා. අනිත් විදිහට කියන්නේ මිනිහා ඉස්සෙල්ලා කාර්යාවලිය මුතුල ස්වාමීනි ඔබ වහන්සේ හිසගසලා දැම්මත් මගේ සිල්පදේ කඩන්නේ සිල්පදේ කඩන්නේ රජුගේ වදම ගෙනල්ලා කරේ දාන වදකේ ගෙනල්ලා වදක දෙන ගමක සංගීතය කරගෙනවා දැන් මේ ප්‍රදාරන් යන්නේ කුකුල මරලා උයලා දුන්නේ නැහැ කියලා හැබැයි රාජ පුරුෂයන්ට කිව්වා ධනගිරිය ගාව කුකුල දිනනවා එතනින් මැරුවොත් ඒක කමක් නැහැ එතනින් බැංකුවෙන් මට ගන්න දේවා ගන්න දේවා ගෙනෙලා බෙල්ල පොටේ උඩ තියලා කුකුල පෙන්නලා ඇහුවා දැනුත් ඕන්නම් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා මේ කුකුල මරලා වියලා දෙන්න පුළුවන් කිව්වොත් ඔබේ ජීවිතේ බේරෙනවා බලගමත් යනකොට කිව්වේ ගන්න බැලලා කුකුලා කියන්නේ ඔළුව කරලා කිව්වා මගේ ජීවිතේ මොකද මැරෙන්න තිබ්බ ඔබේ ජීවිතේ මට කියලා ඔබ සතුටින් ජීවත් වෙන්නේ කියලා කුල සාධිපුරුෂෝ පණිවිඩේරිය රාජිනවන්ට මේ මිනිසයා කොටේ උද බෙල්ල කියලා කුකුලා දුන්නා කුකුලා වෙන කුකුලා නිදස්සේ කොටේ රාජිනුව බොහෝම ගෞරවණීය විදිහට ආපමානියව දැක්කේ එකාවන් පස්සේ උපාසක මහත්තයා වෙදීට කිව්වා අනේ උපාසක තැන මේ දේ පිළිව හොඳටම සිල්වත් වෙන්න කියලා මොකටද තුන්වවුන් දැක්කේ වටුමස් කෑමේ ආසාවකින් ඉන්නවා. ඉතා පිරිසිදු විදිහට වටුමසක් හොයාගන්නේ මේ ලෑස්ති. පුළුවන් නම් මට වටුමස් ටිකක් කියලා. මොකද රාජ්‍යවන්තය 100ට 500ක් විශ්වාසයි. මොහු වටුවේ මරන්නේත් නැහැ, මරවන්නේත් නැහැ. උපාසක මාත්‍යා කාරණාව වාරගත්තා. වටුව මරණ මිනිස්සු වටුව මරාගෙන නගරයට විකුණන්න ගෙනියනකොට එතනින් වටු ටිකක් අරගෙන ඒ වස්තු ගන්න ඉස්සරහ කිව්වා. උපාසක මහත්තයා සීල්පදේ කොච්චර ගන්න කෙරුවත් රාජ්‍යෝ සීලයට කොච්චර ගන්නද? ආන්නේ ඒ විදිහට මේ කාර්යයන්ෙන් වලකින්ද හිතේ උපදින ව්‍යාපාද විතරකය හැම වෙලාවෙම දුරු කරගන්න. දැන් මෙහෙම සැලකට උත්තරෙයි අපි අතර තියෙන වෙනස ඒක අපිට තනියම තනියම මතක් වෙනවා මදුරුවෙක් වැහුවොත් ගහන්නේ නැහැ. කෝවිය කෑවොත් එයා පරිස්සමට නිදහස් කරන්න පුළුවන්ද? අපේ තියෙන හදිස්සියයි සංහාවයි වෙලින්ද කෝවිය පිළිගන්නොත් නැදෙන්නේ. ඒකනම් කෝවිය අල්ලගත්තු අනෙක් වැඩ පැත්තකින් කියලා ගන්න පරිස්සමට තමයි එයා නිදහස් කරන්නේ. නමුත් මරන්න නැතුව නිදහස් කරන්නේ අපිට කාලය තියෙනවද යෙදෙන්නේ? කැරපුත් උගුරුන ගෙදර තියෙනකොට මෝටින් වාගේ දේවල් පාවිච්චි කරත් නැතුව ඉන්න තරම් ප්‍රඥාව අපිට තිබුණාද? මොකද ඒක ඒක කුමනාශකයක්. එහෙනම් කැරපුත් ටික හැරෙනවා නම් ගහලා තියන පස්සේ හරි මොකද ඒක ගැහුනේ? කැරපුත් කියන්නේ එයා කරපොත් ඒ වෙලාවේ කියන තර්ක කරන්න පුළුවන් කෙනෙක්. කරපොත් ඒ දෙය වැදෙන්නේ නැහැ කියන්නේ. නමුත් හිතයට තියෙනවා මේක ගහන්නේ කරපොත් අයිනේ නැතුව. එහෙම වෙන්න කරුණ සාමනාතියෙන තමයි. දේරෙන්නේ බේරෙන්නකම ආගේකින්දා මේ හැම කරුණකින්ම ආරක්ෂා වුණොත් තමයි අපි සිල් වැළැක්වෙන්නේ නැත්නම් අපි හිතාගෙන ඉන්නවා සිල් රකින්න කියලා නමුත් දන්නේ නැති සිල් කැඩෙලා තියෙන මොකක්ද අපි සිහි අපි සිහි නැති හින්දා එහෙමනම් ඒ නිසායි මෙතන සඳහන් කළේ කාලඝාතයෙන් වෙන්වීම ප්‍රගුණ කරවල නැති කෙනෙකුට මදුනේ දෂ්ට කරනවා ඉතාම ශනිකව මේ ව්‍යාපාද සංකේතයෙන් ප්‍රගුණ කරපු කෙනෙක් දෙන්න වෙන්නේ ඊළඟට මේ වේදනාවට කැමති නැති නිසා ඒ විදෙන්ද මොන සීමාව දක්වා අනුත් හානි කරනවද කියන එක පිළිබඳව අපි දන්නේ වේදනාව කියන එකට කැමති නැති නිසා මොන සීමාව දක්වා අනුත් හානි කරනවද කියන කාරණාව අපිට තේරෙන්නේ නැති නිසා ව්‍යාපාද සිතුවිල්ලක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මොන සීමාවලද හානි කරන්නේ? අපේ ජීවන සීමාවක් නෑ. අපේ සීමාවේ කෙරෙන තමයි මරණය. ඒ හින්දා මේ මදුරුවෙක් වාගේ සතෙක් විතරක් නෙමෙයි, gedara දරුවෝ ගාවට සර්පෙක් ආවා, gedara දරුවෝ ගාවට පත්යෙක් ආවා, අපිට තියෙන විසඳුම මරණය. අල්ලාහ් සමහර වෙලාවට මම සෙල්ල ආරක්ෂා කරනවානේ. ඒ හින්දා මරන්න බෑ කියලා සර්පෙක් කියනවොත් අල්ලාහට කටයුතු කරන්නත් පුළුවන්. හැබැයි මේ අල්ලන ක්‍රමය හානිකරන ක්‍රමයක් වෙන්න පුළුවන්. තුවාල වෙනවා, රිදෙනවා, ඒ වගේ දේවල් වලට පත් කරලා අදනවා වෙන්න පුළුවන්. එහෙමම ඒ තුවාල වීමෙන් රිදීමෙන් වෙච්ච වේදනාවල් වලට වෙනම සංසාරේ අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි සංසාරේ හැටි. ආවේ නිසා ඒ සීමාව දැනගෙන දැනගෙනම කටයුතු කරන්න ඕනේ. ඒ වේදනාවේ මිදෙන්න සබා මාර්ගය හැම වෙලාවෙම හිතේ. ඔය සතා වැටුවා කියලා දෂ්ට කරන වේදනාවෙන් මිදෙන්නේ මිදෙන්නේ දෂ්ට කරන්නේ කලින් දෂ්ට නොකර බේරගන්න ඕන හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. අනේ නිසා මේ මෙහෙම විතරකයක් આવුත් ඒක දුරින්ම දුරු කරන්න ඕනේ. හදිසියෙන් හිතේ මරණ සිතුවිල්ල නොවෙන්නම හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. තම අතපය කවුරු හරි කියන්නේ අපි පුළුවන් දේ ඉස්සරහ. පබුලින් කාර්යය ඉස්සරහ වෙන්නේ. කවුරු හරි අත කියන්නේ කවුරු හරි කකුල කියන්නේ මොනවාගේ ව්‍යාපාරයක් ඇති වෙනවද කියන කාරණාව අපි මේ හිතලා බලන්න ඕනේ දීගසන්න පුළුවන් මට්ටමක අපි ඉන්නවද කියලා. අන්න ඒ නිසා සඳහන් කරනවා භාවගත සිතුවිලි. ආන්ගේ භාවගතේ වෙනුවෙන් ඇති වෙන මේ සිතුවිලි මාත්‍රය වෙලාවෙම දුරින්ම දුරු කරලා කියන්නේ මොකද ඒක භයානක කුසලයක් බවට පත් වෙන නිසා. මරණ කර්මපතයක් වෙනවා. මරණ නැතුව නමුත් මරණයට ටැග් කරනවා. ඒ ටැග් කිරීම තුළ වෙනත් වේදනාවකට ඒ සතාපත් වෙන්න පුළුවන්. මේක සඳහන් කරේ සමාහලට මදුරු විකුර ගහන්නේ නැහැ. හැබැයි මදුරු එනකොට තුවාලයක් ගන්නවා. ඒකවල කොහොමද? මදුරුවාට අපි ගහන්නේ නැහැ. මදුරුවා අහපාර කරගෙන තුවාලේ ගන්නවා. හිතන්නකෝ. මදුරුවාගේ මට්ටමින් අපේ තුවාලේ පාර කොහොම වේවිද? අපි දැන් මෙහෙම ඉන්නකොට මෙතනින් යනවා පැකෝලට. ඒ මනුස්සයාට යන්න බෑ අපි ඉඳගෙන. එයා පාර හදා ගන්න අර එයාගේ බැටෝගේ කුල්ල දෙපැත්තට බලනවා කියොත් අපිට මොනවා වෙන්නේ? ආ ඒ වගේ වෙන්නේ නැත්නම් අපි තුවාපාර වදුරුවට. එහෙනම් වදුරුවට මේ ඇඟේ වහකුවම ගහන්නේ කියන කර්මයෙන් විතර බේරෙන්නේ අර තුවාපාරේ එයාගේ සත්‍ය කැඩෙන්න පුළුවන්. අය වදාවත් නැගිල්ලෙන් හරි කකුල කැඩෙන්න පුළුවන්. මොනවා හරි උරාගන්න ජීවත් වෙනවා හොඳ කැඩෙන්න පුළුවන්. ඒකට සංසාරේ අපිට විපාක දෙනකොට ඒකත් එහෙමම විපාක දෙනවා. සමහර වෙලාවට සිංක් එක ගාව කූඹිය කියලා. රෙදි කැලලක් අරගෙන මෙහෙම මෙහෙම මෙහෙම දෙනවා. කී දෙනෙක් කැබරිලා බෙල්ලා බෙල්ලා සමහර කටින් මිසියලා වැටෙන්න පුළුවන්. හැබැයි හිතන්නේ අපි මිසියලා වැටුනොත් අපිට කොහොමද කියලා. ඒ වගේ තමයි කූඹිය මිසියලා වැටුනොත් එයාගේ ඇඟ එයාට යනවා. ඒකම උදව්වකින් තමන්නට කූඹියක් නැහැ. අතින් පිටින් ගියත් සමාධිය කියලා පිළිඳක් පුළුවන්. ඒකත් පින්වත් හේනාවට වැටෙන්නේ. එතකොට අපිටත් හරියට හොරුණුකට අහුවෙලා විශ්යලා වැටුනොත් එහෙම. ඉලෑලි කැඩිලා, කොන්ද කැඩිලා. එතකොට මදු කූගියත් එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න වෙනවලු කොච්චර. එක්කෝනිකන් අත තෙමාගෙන යක්කක් කූගියා ඇඟිල්ල දාලා කොහෙන් හරි පිහිට තියන්නේ. එයා අල්ලගෙන යනවා ගෙන්න ඇඟිල්ල තෙමලා ඇඟිල්ල තෙමලා ලක් කරනවා සමහරවිට වතුර වතුර පොදිය දෙනවා. එහෙම නැත්නම් ওই සර්විස් එකක් වාගේ තෙමලා ගන්න පුළුවන්කම තියෙනවා. මේවා කරදරකාරී වැඩ තමයි. වෙලා යන වැඩ තමයි. මොකද කරන්න දෙයක් නෑ. ඒක එහෙනම් සංසාර දුකේ තව තාත්තක් තමයි. ඒක දැන දැන පිළිගන්න බැරිවත් නේද සිල්පදී සිල්පදී කියන්නේ. එනකම් බාහගතෙන් ගෙන් වෙනවා කියන එක ඕල්වාගේ කරුණු ගොඩාක් හිතන්න තියෙනවා. අපි කල්පනා මේ අලී කුටි ඉක්මවුවේ නැත්නම් බාහගතේ ගෙන්නේ නෑ වාගේ. ඇහැට පේන එක කුඩා සතාවම බේරන්නේ. ඊළඟ පිළිතුරේ සඳහන් කරනවා මේ තමන්ගේ අතපය සතෙක් කෑවොත් අපි සඳහන් කරමින් ඒකයි ඒ සතකට අනුකම්පා කරන්න අපිට පුළුවන්කම තියෙනවා කියලා. එහෙම අනුකම්පාව කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බාලඝාත සිතුවිල්ල තම වස්තුව වෙනුවෙන් අතපය වෙනුවෙන් අමුදරුව වෙනුවෙන් ජීවිතය වෙනුවෙන් කලන්නේ නැහැ කියලා ප්‍රහාණය කරන්න ඕනේ. කාමඝාත සිතුවිල්ල තම වස්තුව වෙනුවෙන් ඒ අපේ වස්තුව විනාශ කරන්න පුළුවන් අලිය වෙන්න ඒක ගුරු විනාශ කරලා දානවා. ඌරෝ වෙන්න අලවතර දින විනාශ කරලා දානවා. මී වගේ අය වෙන්න, හව වගේ අය වෙන්න, මී වෙන්න මේ කරලා වගේ හදලා තියෙන එළවලු જાති කාරණා. තිබ්බෝ වෙන්න වට කරුණ වහරල තිබ්බට ඒක කාරණා. මීව, හව මේ උදුගස් මුංගස් ගොඩගස් තියෙනවා කපලා. ඒකෝට දැන් මේ හානි කරන්නේ මොනවද? මේ හානි කරන්නේ අපේ වස්තුවට. ඒ නිසා සමහර කට්ටිය නම් හාවවල්ලන්න දැල් දානවා, මියෝ මැරෙන විපාසකම් තියෙනවා, මේ විපාකත් අවුනවා හරි තියෙනවා. එතකොට මේ වස්තුව හින්දා කොච්චර කාණඝාත ප්‍රමාණය කෙරෙනවද? එහෙමනම් තමන්ගේ වස්තුව නිසාවත් කාණඝාත නොකරන්න ඕනේ, අමුදරුව නිසාවත් කාණඝාත නොකරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේ වෙනුවක් තව සතෙකුගේ ජීවිතේ විනාශ විනාශ නොකරන්න ඕනේ මේ ශිල්පදේ සීමාව තියෙන්නේ එච්චර ඈත. ආර්මී සීමාව දන්නේ නැත්නම් මේ ශිල්පදේ රකින්නවා කියලා කියන්නේ කියන්න බැරුව යනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා අන්න ඒ වගේ ප්‍රගුණ කිරීමෙන් පසුව තමයි ඔහුට කියන්න පුළුවන් වෙන්නේ ඒ කාමගත සිතුවිල්ල නම් මට ආයි කවදාවත් එන්නේ නැහැ. ඒ කාමගත සිතුවිල්ල මට කවදාවත් එන්නේ නැහැ කියලා කියන්න පුළුවන් වෙන්නේ එදාට. එතකොට මේ සිල් ආරක්ෂා කරනකොට විරති කියනවා. ආරක්ෂා කරන්න විරති තුනක් තියෙනවා. මොකද්ද පළවෙනි එක? සම්පත්ත විරති. මොකද්ද මේ සම්පත්ත විරති කියලා කියන්නේ? එල් සමාදම් වෙලා නැහැ. ස්වභාවයෙන්ම මම පව කරන්නේ නැහැ. මගේ සීය පෞද්ගලික වෙන්නේ නැහැ. ආර්ථික පෞද්ගලික වෙන්නේ නැහැ. නැත්නම් සීය ප්‍රාණඝාත කෙරෙන්නේ නැහැ. ආර්ථික කෙරෙන්නේ නැහැ. අපේ අම්මා කෙරෙන්නේ නැහැ. අපේ තාත්තා කෙරෙන්නේ නැහැ. ඒ හින්දා මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. නම් සමාදන් වෙලා ඉන්නවද දිලිහිමේ පාරකට කරන්නේ කියන සමාදන් වෙලා නැහැ. පරතුරෙන් පරතුරට එන හින්දා අපි පාරකට කරන්නේ කරන්නේ නැහැ. ආ එහෙම අයක කියන්නේ සම්පත්ත විරති කියලා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ. දෙවනි විරතිය තමයි සමාදාන විරතිය. මොකද මේ සමාදාන විරති කියන්නේ සමාදන් වෙලා ආරක්ෂා කරන්න පොරොන්දු දීලා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං. මගේ ජීවිතේ නැති තරම් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් දීලා තියෙනවා. ආ ඒක ආරක්ෂා කරගෙන ඉතාම ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒකද අනෙක් විරතිය මොකක්ද? සේතුඝාත විරති. මොකක්ද මේ සේතුඝාත විරති කියන්නේ? ආනඝාත කිරීම සම්බන්ධයෙන් කෙලෙස් මූලික වෙච්ච යම් හේතුවක් තියෙනවා නම් අන්නේ හේතුව ඝාත වෙනවා. ඊළඟ ඝාතනය කරන්නේ හේතුව. හේතුව ඝාතනය කරාම ආය කවදාවත් හේතුව ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. කියන්නේ කවදාවත් ප්‍රාණඝාත සිතුවිල්ලක් එන්නේ නැහැ. සමාදාන විරතියෙන් ඉන්න අයට හේතුගත විරතියක් නෙමෙයි. අද දෙල් සමාදාන වෙලා හිටියට සතෙක් මරණ සිතුවිල්ලක් එන්න පුළුවන්. කොච්චර සිල් රැක්කත් තමන්ගේ දරුවා ළඟ පත්තේ නයික් ඉන්නවා දැක්කොත් දරුවට තියෙන සෙනෙහස වෙලින්දා මරණ යෙදෙන්න වැඩි පිළිපැද සැලසෙනවා. එහෙනම් අර වෙලාවට සමාදන් වුණාට පස්සේ කෙනෙක්ට පුළුවන් නම් හේතුගත කියන්නේ එහෙම වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. හේතුවම ගහපලි කරලා තියෙනවා. දැන් අපිට සමහර අයට අනිත් සිල්පද හතරම ගැනුණා. මේ සුරාපානය කියන සිල්පදේ නම් මගකින් කැඩෙන්නේම නැහැ කියන පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මම සුරාපානය නම් කරන්නෙම නැහැ. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒක හීනෙවත් වෙන්නේ නැති වැඩක්. එතකොට ඒ කියන්නේ හේතුව ඝාතනය කරලා නැහැ. නව ස්වභාවයෙන්ම ඒක නොවන බවම දන්නවා. අනිත් හතරට ඒ වාදෝ මුරුදු කරලා තියෙන එකයි මේ ස්වභාවයෙන්ම මනසින් දීනෙන් පානගත වෙන්නේ නෑ කියන තැනට ප්‍රගුණ කරලා තියෙනවා. ආයෙදා හරියම කියනවා. සමාදාන පිළිති කියන්නේ සමාදාන වෙලා ඉන්නවා වැළකීම පිළිබඳව. ඊළඟට සඳහන් කළා මේ යම් කෙනෙක් සමාදාන විරතියේ හිටියා ඉඳලා හිටලා බොහෝ සිල්පදේ කැටෙන්න පුළුවන්. හරියටම සිල් වැටෙන්නේ එතකොට කවුරුවත් ඉඳ සෝවාන් ආර්ය ශ්‍රාවකයාකින් තමයි හරියටම සිල්පදේ ආරක්ෂා වෙන්නේ. අපි අතින් ඔය කෝවල් කිව අතිශය කැඩෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. කරන්නේ නැහැ පුළුවන්. නමුත් කැඩෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ තමයි දුරු කිරීමෙන් බැහැර කිරීමෙන් නැති කළ යුතු කෙලෙස්. දුරු කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් තමයි මේ දින දුරු කරනකොට බැහැ කරන්නේ. එතකොට ඒ ජීවිතයකට හය වෙනි කාරණා. ඒකට මේ ප්‍රමාණය නැති පුද්ගලයා කාම විහිංසා ව්‍යාපාද කොයි සිතුවිල්ලාව කෙලෙස් ඇතිවීම කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රමාණය කරන්නේ නැති පුද්ගලයා මේ කාම සිතුවිලි විහිංසා සිතුවිලි ව්‍යාපාද සිතුවිලි කෝපාව ඔහු තුල ඒ සිතිවිල්ල ක්‍රියාත්මක වෙන්නෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සතර කරනවා ඒ ඇතිවීම ඔහු තුළින් වෙන්නම නැති නිසා ඔහුට ඒ මිදෙන්න හොඳටම පුළුවන්. මේ විනාශ එන්නේ නැති නිසා ඔහුට ඒක මිදෙන්න මිදෙන්න පුළුවන්. හැබැයි કોઈ සිතිවිල්ලාව කෙලෙස් නැති කරන්නේ හැම වෙලාවෙම අපි කැමති වෙන්නේ. මේ සිතුවිල්ල නැති කරන්න හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ. අනේ නිසා සදාන කරනවා යමෙක් එහෙම උත්සාහයක් නැත්නම් ඕල් කවදාම විදෙන්න බැහැ. යමෙකුට ඒ උත්සාහය තියෙනවා නම් ඔහු කවදාවත් ඒකේ ගැලීලා අපහසුතාවයට පත් වෙන්නේ පත් වෙන්නේ නැහැ. අනේ මේ දේවල් වලට තමයි සිත තුළ ඉඩ දුන්නම මෙදෙන්න බැහැ. කොයි වගේ දේවල් වලටද කාම, විහිංසාව, ව්‍යාපාද කියන සිතුවිලි වලට හිතේ ඉඩ දෙනවා නම් අපිට කවදාවත් ඒකෙන් වෙන්නේ නැහැ. මේ සිතුවිලි වලට අපේ හිත ඇතුලේ කිසි තැනක ඉඩක් තියෙන්න තියෙන්න බෑ. එහෙම වුණොත් තමයි මෙදෙන්න පුළුවන් වෙන්නේ. අනිත්පත් ආශ්‍රය මුලින් හරි ඉඳලා මේක හිත ඇතුලේ වාදනය වෙනවමයි කියන කාරණාව අපි දැනගන්න ඕනේ. ඊළඟට සිංහලෙ තියෙන්නේ හත් වෙනි කොටස. මේ සබ්බාසන සූත්‍ර දේශනාවේ කාරණා හතේ අන්තිම හත් වෙනි කොටස. මොකක්ද ඒ? ආශවා භාවනා පහතබ්බ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය තියෙනවා. මොනවද මේ වැඩියෙන් දුරු කළ යුතු කෙලෙස් ප්‍රමාණය? භාවනාවෙන් එහෙම නැත්නම් වැඩියෙන් දුරු කළ යුතු කෙලෙස් ප්‍රමාණය තියෙනවා. ඒතකොට කියන්නේ කෙනෙක් හිතාගෙන ඉන්නේ සසරින් මිදෙන්න භාවනාව කරන්න ඕන කියන්නේ. දැන් අපි භාවනාව කරන්න පටන් ගත්තොත් අර මුලින් කියාපු කෙලෙස් වර්ග 6 දුරු වෙන්නේ නැහැ. භාවනාවෙන් දුරු වෙන වෙනම කෙලෙස් ප්‍රමාණය විතරයි විඳගතියි. එහෙනම් මේ සංසාරයෙන් මිදෙන්න තියෙන ක්‍රම කීයක් තියෙනවද? හතක් තියෙනවා. ඒ හතේ භාවනාව එක ක්‍රමයක් විතරයි. එහෙනම් තවත් ක්‍රම හයක් තියෙනවා කියන එක හොඳටම දැනගන්න ඕනේ. ආ ඒ නිසා අත්‍යනි කොටස ආසවා භාවනා පහසම්බා මොනවද වඩන්න කියන්නේ කියලා විතර සඳහන් කරනවා සති සම්බොජ්ජංගය. එතන මොනවද මේ බොජ්ජංග? බෝධිති අංග. බොජ්ජංග බෝධිහි අං නිවෙනෙහි අං එන බෝධියේ අංග කියහම මේ නිවෙනෙහි අංගවලට එහෙම නැත්නම් සදාහන් කරනවා මේ සිහිය බෝධිහි අංගය සති සම්බෝධියම් බෝධියම් කියන්නේ බෝධිහි අංගනයි සති සම්බෝධියම් කියලා කියන්නේ සිහිය බෝධියේ එක එක අංගයක් කියන එකයි එහෙමනම් ප්‍රගුණ කරන්න ඕනේ භාවනා කරන්න ඕනේ කියලා සඳහන් කරනවා එය ඉඳගෙන විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නැත්තම් ඉඳගෙනම කළ යුතු දෙයක්. ඉඳගෙන විතරක් කරන්න ඕන දෙයක්ුත් නෙමෙයි. ඉඳගෙනම කළ යුතු දෙයක්ුත් නෙමෙයි. භාවනා කරන ඉරියව් කීයක් තියෙනවද එතකොට? මේ භාවනාව වඩන ඉරියව් හතරක් ඉඳගෙනත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, ඇවිදින ගමන් පුළුවන්, සැතපෙලත් පුළුවන්. එතකොට මේ ඇවිදින ගමන් කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරන්න තීරණය කරපු මහ උතුමන් වහන්සේලා අතර මහ මුගලන් මහරහතන් වහන්සේ ඉන්නවා. අසූ මහා ශ්‍රාවකයන් අතර හිටපු අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉන්නවා. අග්‍රෝපස්ථායකයන් වහන්සේ බවට පත්වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා. තවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් මේ කාරණාව දිසඳහන් කරේ අග්‍ර ශ්‍රාවකයන් වෙච්ච මුගලන් මහතන් වහන්සේ, අසෝ මහා ශ්‍රාවකයෙක් වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේ, අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවපත් වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සක්මණේ නැත්තම් ඇවිදීමෙන් කෙලෙස් ප්‍රහාණය කරපු උතුමන් අතර උතුමන් අතර ඉන්නවා. මහමුගලන් මහරහතන් වහන්සේ දවස් 7ක් සක්මණ මනිෂ්ඨාන කළා. හත්ේ දවසේ උන්වහන්සේ ලොකු වෙහෙසක් ඒ වෙලාවට මේ වගේ තුනක් සිටින්න බැරිලා මොකද දේශනා කළේ නිදිමත නැති කර ගැනීමේ ක්‍රම හතක් දේශනා කරනවා. නිදිමත නැති කර ගැනීමේ ක්‍රම හතක් දේශනා කරලා වාගේ මනස වැඩියා. අමාරුන ටිකක් මොග්ගල්ලා නිදාගන්න කියලා වැඩි වෙන්නේ නිදිමත නැති කරගෙන ආයෙ පටන් ගන්නයි ක්‍රම හතක් දේශනා කළේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට මහා පුරුෂ විතරක හතක් හතක් මතක් වුණා මේ භාවනාවට. මොකද රහත් වෙන්න කලින්ම පස්වලවල් දහසක් බලන්න පුළුවන් දිගටක් ලැබුණා. සමහරක් තුනේ සරියත් මහ රහතන් වහන්සේලට ගිහිල්ලා මට කියලා ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ මට සත්වලවල් දහස් බලන්න තරම් දිගටක් තියෙනවා. මගේ වීර්යය අත්හැරලා නැහැ. නමුත් මට තවම මාර්ග පනලෙන්නේ නැහැ. සරියත් මහ රහතන් වහන්සේ මොකද සඳහන් කළේ? අනුරුද්ධය පොතදාන සත්වලවල් දහසක් බලන්න පුළුවන් දෙවැනක් ලැබිලා තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් ආන්ගේ සිතිවිල්ල ඇතුලේ තවමත් මානෙ තියෙනවා. ඔබ වීර්ය ආරම්භ කරලා ඉන්නේ තාම වීර්ය පිරිහිලා නැහැ කියලා ඔබට හිතෙනවා නම් ආන්ගේ සිතිවිල්ල ඇතුලේ උද්දච්චය. අතන මානෙ තියෙනවා මෙතන උද්දච්චය. ආන්ගේ ඉඳ තාම ඔබට දෙන්නේ එන්නේ. ඒ දෙක ඇති කරගන්න. ඊට පස්සේ තමයි නැවත ගිහිල්ලා ආයෙ ආයෙ වුණා ඒ භාවනා කරන්න උත්සාහ කරමින් භාවනා වඩමින් වඩමින් ඉන්න වෙලාවේ උන්වහන්සේට මහා පුරුෂ විතරක කීයක් මෙනෙහි වෙනවද? හතක් මෙනෙහි වෙනවා. ඒවා මහා පුරුෂයන්ට විතරක් වැටෙන දේවල්. අටවෙනි මහා පුරුෂ විතරකයේ අපි බුදුරජාණන් වහන්සේ කියන වැඩම කරනවා කරලා මහත් කරලා දෙනවා. අනුරුද්ධේ මෙයක් සිතපත් කරන්නේ ඔබට මහා පුරුෂ විතරක වැදගත් කියලා. කොච්චර කාලයක් සක්මන අධිෂ්ඨාන කරලාද කියන බුදු ස්වාමීන් වහන්සේ මාස 8ක් සක්මන අධිෂ්ඨාන කරලා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ හෙට සංඝාය තමයි නැතුව සංඝායනාව කරන්නත් බෑ තාම රාත් වෙලා නෑ නමුත් හෙට සංඝායනාවට වාඩි වෙන්න අද රහත් වෙනවයි කියන අධිෂ්ඨානයෙන් සක්මන තමයි අධිෂ්ඨාන කරලා පටන් ගත්තේ මධ්‍යම යාමේ ඉක්ම යනකම් සක්මන් කරා ඊටම සිහියෙන් නමුත් තාම කිසිම ඵලයක් නම් හම්බුනේ හම්බුනේ නැහැ. ටිකක් විවේක අරගෙන ආයතනකින් පටන් ගන්නවා කියලා හිතලා පාලනයක දෝමනය කරගෙන තමන්ගේ යන්නේ වාඩි වෙලා කොට්ටේ ඇලුණා පාද දෙක උස්සුවා පාද දෙක ඇඳුම් තියන්න බැරි වුණා හිස කොට්ටේ තියන්න බැරි වුණා ආනන්ද ස්වාමීන් වහන්සේ සෞඛ්‍ය ලෙස සබා රැක් වුණා. එහෙනම් මේ ඉඳගෙන භාවනා කරලා එන භාවනාව වඩන්නේ නියම කීයක් තියෙනවද? හතරක් තියෙනවා ඒකට කියනවා සම්පූර්ණියව කියලා. අන්න ඒ නිසා ඉඳගෙනම කරන එකක් නෙමෙයි මේ කාරණාව මේ කෙලෙස් ප්‍රහාණය කිරීම කියලා සඳහන් කරනවා. භාවනාව කිව්වේ වඩනවා. ඒ හතරේ නියම කරන්නේ පුළුවන් කියලා සඳහන් කරනවා. සතිපට්ඨානයේ හතරේ නියම වඩන්න බාගතුන් මහසීගෙන් අවශ්‍යය තියෙනවා. හතරේ ඉරියව්වෙම සතිපට්ඨානයේ වටන සිහිය පිහිටවන්න පුළුවන් හතරේ ඉරියව්වෙම. ඒකයි සතිපට්ඨානය කියලා කිව්වොත් මේ සිහිය පිහිටුවම ගැනයි මේ සඳහන් කරන්නේ. හතරේ ඉරියව්වෙම මේ භාවනාව කියන්නේ සිහිය පිහිටවන එකනේ. එහෙනම් ඒ සිහිය පිහිටුවීම ඉරියව් හතරෙන්ම ඉරියව් හතරෙන්ම කරන්න පුළුවන්. ඒ කාරණාවයි මෙතන මේ සඳහන් කරන්නේ. ඉරියව් හතරෙන්ම සිහිය පිහිටවන්න සිහිය පිහිටවන්න පුළුවන්. ඊළඟට පිළිබඳේ ඉරියාපතේ මේ ඉරියාපත කාණ්ඩයේ තියෙනවා ගත්තන්තෝ වාගච්ඡාමීති පදානති. පැවිදිනකොටම කරන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා. ගත්තන්තෝ වා ගච්ඡාමීති පදානති. ඊළඟ තියෙනවා තිතෝ වා තිතෝ මීති පදානති. හිතගෙන ඉන්නකොට කරන්න පුළුවන් ප්‍රමාණයකුත් දේශනා කරලා තියෙනවා. නිසින්නෝවා නිසින්නෝ භීති පජානාති. ඉඳගෙන ඉන්න විට ඒ ඉඳගෙන ඉන්න විදිහේ විදිහෙන්ම ඉඳගෙන ඉන්න ගමන් වැඩි හැටි ප්‍රමාණයකුත් තියෙනවා. ඉඳගෙන කරන්න පුළුවන් ක්‍රමයක් ප්‍රමාණයක් තියෙනවා තියෙනවා කියන විදිහට සඳහන් කරන්නේ. ඊළඟට පැහැදිලි කරනවා සයාලෝවා සයාලෝ දීති පජානාති. ඇලවෙලා එහෙම නැත්නම් නිදාගෙන ඉන්න වෙලාවේ ඒ විදිහටම ඒ බව දැනගැනීමෙන් සඳහන් කරන්න පුළුවන් කරන්න පුළුවන් ප්‍රමාණයක් ප්‍රමාණයක් තියෙනවා. නිසා සඳහන් කරනවා ඇලවෙලා එහෙම නැත්නම් නිදාගෙන ඉන්න ගමන්ම එය දැනගැනීම සඳහා විශේෂයෙන් අවශ්‍යයි. දැනගැනීම සඳහා විශේෂයෙන් අවශ්‍යයි. නිදාගෙන ඉන්න බව විශේෂයෙන් දැනගන්න. විශේෂයෙන් දැනගෙන තමයි පිළිවෙල. එහෙම නැත්නම් මොකද වෙන්නේ නිදාගන්න වෙනවා. නිින්ද යනවා. ආනික විශේෂයෙන් දැනගන්න ඕනේ. මේ සිහිය පිටවන වැඩ ඉරියව්වකයි ඉන්නේ කියලා දැනගන්න ඕනේ. ඒක දැනගෙනම උත්සාහ කරන්න. මෙන්න මේ සිහිය කියන දේ සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන සම්මා සතිය දක්වා වඩන වඩන කියන සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සති සම්බොජ්ජංගේ වැඩිමෙන් තමයි සම්මා සතිය දියුණු සති සම්බොජ්ජංගේ වැඩිමෙන් සම්මා සතිය මනාව වූ සිහිය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. සඳහන් කරනවා ඒ පටන් ගන්න සතර සතිපට්ඨානයෙන් එතනින් පටන්ගෙන ක්‍රමානුකූලව සිහිය දිනු වෙලා බොජ්ජංග කරා ගිහිල්ලා තමයි මේ ක්‍රමයෙන් මාර්ගාර්ථය දක්වා වෙන්නේ. බොජ්ජංග දක්වා ගිහිල්ලා මේ ක්‍රමයේ තමයි මාර්ගාර්ථය දක්වාම මේක වෙන්නේ. මෙන්න මේ වගේ වැඩි යුතු දෙවෙනි කාරණාව තමයි ධම්ම විචේ සම්බොජ්ජංගය. ධම්ම විචේ නම් සිව් වූ නුවණ. ධම්ම විචේ කියන්නේ ධම්ම සිව් වූ නුවණ. ඒ නිසා ඒ ඒ දේ සසඳලා අවබෝධ කරගන්නා වුණොන ධර්ම විශේෂ කියන්නේ ඒ ඒ දේ සසඳලා අවබෝධ කරගන්නා වුණොනයි ඒ නුවණ විශේෂයෙන් සිහිය වඩන්නේ ඒ නුවණ වඩන්නේ ඕනේ කියලා සඳහන් කරනවා මෙය වඩලම තමයි දැනගත යුත්තේ කියලා පැහැදිලි කරනවා ඊළඟට සඳහන් කරනවා ඒ සිහිය නැති කෙනාට වැඩෙන කෙලෙස් මේ සති සම්බුද්ධංගයේ තියෙන කෙනාට වැඩෙන්නේ නැහැ. සිහිය නැති කෙනාට වැඩෙන කෙලෙස් සති සම්බුද්ධංගයේ තියෙන කෙනාට වැඩෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේ ධම්ම විචේ සම්බුද්ධංගයේ වඩන්න ඕනේ කියලා සඳහන් කරනවා. වීර්ය සම්බුද්ධංගයේ මේ තුන්වෙනි බුද්ධංගය වඩන්න ඕනේ කියලා සඳහන් කරනවා. වීර්ය සම්බුද්ධංගය මේ විදිහට මේ බොජ්ජංග ධර්ම වැඩි වීම තුළින් මනාව සිහිය පිටවා ගන්න අපිට හැකියාවක් තියෙනවා නිවනට මහා උපකාරයක් බෝධි අංග නිර්වාණයෙහි විජේ අංගය කියන තමයි මේ බෝධියන් සිහිපත් කරලා තියෙන්නේ. සම්බ්‍රාසෝ සූත්‍ර දේශනාවේ බෝධියන් පිළිබඳව විශේෂ සඳහන සඳහනක් කරලා නැහැ. ඒ පිළිබඳව සිහිපත් කරන්නේ තවත් තවත් සූත්‍රයක. නමුත් සම්බ්‍රාසෝ සූත්‍ර දේශනාවෙන් කෙලෙස් පිළිබඳව සාකච්ඡා කරනකොට සියලු ආශ්‍රය ප්‍රහීණය කරලා නිවනට යන මඟ පුල්පඥාන භාවයෙන් පටන් අරහත්ත්වයට දක්වා යන ගමන් මාර්ගයේ පැහැදිලි කරන මේ අපූර්ව සූත්‍ර දේශනාව තුළ බොජ්ජංග පිළිබඳව සිහිපත් කරලා තියෙන්නේ බොජ්ජංග පිළිබඳව සාකච්ඡා කළ යුතු කළ යුතු නිසා. තේරෙන මේ දේශනාව හරියටම සම්පූර්ණව සාකච්ඡා කරනවා නම් මේ සති සම්බොජ්ජංගය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අපි සිදු කළ යුතුයි. එහෙමනම් මේ දේශනාව හරියට විවරණ කරනවා නම් පොඩ්ඩක් පිළිබඳව අපි සාකච්ඡාවක් කරමු. එහෙම නැතිනම් මේ සබ්බාසන සූත්‍ර දේශනාව අපිට ලබන සතියේ උදේ වරුවෙන් වාගේ ඉවර කරන්න ඉවර කරන්න පුළුවන්. බොජ්ජංග පිළිබඳව සාකච්ඡාවක් කරනවා නම් බොජ්ජංග ධර්ම හතක් සාකච්ඡා කරලම අපි ඉවර කරමු. එහෙනම් අදට දේශනාව මෙතනින් නතර කරන්න කියලා කල්පනා එහෙනම් අද දවසේ සියලු දෙනාම පෑ 4කට අධික කාලය ධර්ම ශ්‍රවණය කරන්න යෙදෙන සියලු දෙනාම මෙතෙක් වේලා රැස් කරගත්ත සියලුම කුසල අපේ මිදී කියන කුසලයේ පෝෂණයටපත් වෙලා ඉන්න මොහොත අපි සියලු දෙනාම රැස් කරගත්ත මේ සියලු පින් අනුමෝදන් කළ යුතු සියලු දෙනාටම පින් අනුමෝදන් කරලා ඒ සියලු දෙනාම සතුටටපත් කිරීම වෙනුවෙන් අපි සුපුරුදු පුණ්‍යානුමෝදනාව සිදු කරලා ඒ කුසල් අපිට කොයි ආකාරයෙන් විපාක දිය යුතුද කියන කාරණාව හරියටම ප්‍රාර්ථනා මේ පුණ්‍යානුමෝදනාවයි ප්‍රාර්ථනාවයි හරියටම කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිවන් දකින්නමයි කියන කාරණා පමණයි. මේ ප්‍රාර්ථනාවේ ඒ කාරණාව මුදුන්පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ උතුම් ප්‍රාර්ථනාව විශේෂණාට වඩා පින්නු කරලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛං කුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති භූතිච ඊතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති යෝ ආයුරාෝග්‍ය සම්පatti සති සම්පatti මේ මෙච්චරතු නිබ්බාන සම්පatti ඉඤ්ඤාති සමිජ්ජතු සම්පත්තේවා